අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපි 94 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙන දවසේ ධර්ම දේශනා වාරයට අද සම්මත වර්ෂයෙන් අප්‍රේල් මාසයේ 16 වෙනිදා සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 ඉතින් ඒ සඳහා මූලිකව මතක් කරන්න ඕනේ මේ මේ සාමාන්‍ය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වගේ කට්ටල පෙන්නකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලායි පෙන්වන්නේ. දැන් බොජ්ජංග ධර්ම වලට එනකොට සතිය ඉස්සරහට ඇවිල්ලා වීරිය පස්සට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්ම වැඩිගෙන එන වෙලාවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග මට්ටම වල පල්ලෙහා මට්ටම් වලදී මේ සතිය වඩන්ඩ හුඟක් වීර්ය කරන්න. හුඟක් මෙනෙහි කරන්න. එන්නේ එනේ එනේ අරමුණු ඊට පස්සේ ගිහිලා මෙනෙහි කරමේ මෙනෙහි කරමේ කොහොම හරි Tamange හිතට අධිකාරී ශක්තිය වශී භාවය අරගෙන කරාරින් නැතුව දිගට කටයුතු කරන්න ඕනේ කරලා කරලා කරලා තමයි මේ සතිය කියන එක නැත්නම් අරමුණකට එළඹ සිටීම කියන එක ඒ යෝගාවචරය පුරුදු කරගන්න. ඉතින් ඒක ඒ විදිහට කරලා හොඳට පුරුදු වීගෙන යනකොට ඒ වඩන ලද සතිය ඉසලා වීරියේ උපකාරය අරගෙනයි ඉස්සරහට යන්නේ. පහු වෙනකොට ඒ සතිය වීරිය ඇති කරනවා. වීරියේ උදව්වෙන් උපකාරයෙන් ඇති වෙච්ච සතිය ක්‍රමයෙන් වඩා වර්ධනය වීගෙන යනකොට නැත්නම් සතිය සති සම්බොජ්ජංගේ මට්ටමට යනකොට එයාට විශේෂ වීර්ය කරන දෙයක් ඇත්තේ නැහැ. සතියම එලබ සිටීමම අප්‍රමාදයම එහෙම නැත්නම් අරමුණේ උත්සන්න ආසන්න භාවයම හිත නින්දර වටන්නේ නැතුව එහෙම නැත්නම් සුවිමුත්ත භාවයටපත් කරලා කර්මන්නේ කරලා අරඹන ලද වැර ඇති කෙනෙක් බාරපත් කරනවා. මේක මේ යෝගාවචරය කරන ගන්නේ මේ ධර්ම නියාමයක්. ඒ නිසා ආරම්භක යෝගාවචරය නැත්නම් විරි ආරම්භ කරන යෝගාවචරය එනිත ආරම්භ ධාතු මට්ටමේ වීර්යය තියෙන යෝගාවචරය තමන් මේ වඩන් හදන සතිපට්ඨානෙ පිළිබඳ ගෞරවයෙන් තමයි සතිය පිළිබඳ ගෞරවයෙන් එනතම් මේ අප්‍රමාදයේ විශේෂ ගෞරවයෙන් එයා නැවත නැවතත් අරමුණට හිත මෙහෙවීම කියන ඒක උපමාවකට පෙන්නන්නේ දුනුවායෙක් දුනු ශිල්පය ඉගෙන ගන්නකොට දුනු ශිල්පය පිළිබඳ ගුරුකෝ යාගේ ප්‍රධාන උපදේශකවරයෙක් ඇතුව ඈතක ඉල්ලයක් යාන ඊතල විදලා විදලා විදලා විදලා විදලා ඒ ටාගට් ලෑල්ලට කොහොම හරි විදින්න අප්‍රතිහත ධෛර්ය කරන්න. කරගෙන කරගෙන කරගෙන යන තමයි කලා ඒක ලෑල්ල තියෙන දිහාටවත් යන්නේ නැහැ. පස්සේ තමයි කලාතුරුන් එකක් ගිහිලා ඒ මීටර 200ක් විතර තියෙන ඈතක තියෙන තම මීටර 100ක් විතර ඈතක තියෙන ලෑල්ලට යන්තම් වදින්න පටන් ගන්නවා. ඒක ඒකට ඊතලේ ගිහිල්ලා ලෑල්ල යමිනිච්චාම ඉති ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සඳහා එල්ලේ තියෙන්න ඕනේ, වේගේ තියෙන්න ඕනේ. රාශියක් ශිල්ප ඉගෙන ගන්න ඕනේ. ඒ අරමුණකට හිත මූණට මූණ දාලා හිටින්න නැත්නම් අරමුණයි හිතයි භාවනා කරන හිතයි Taman පනවා ගන්නලද අරමුණයි එකිනෙකට මූණ දාන්න හිතුව පමණින් බෑ වෙන පිං කළ පමණින් බෑ ආශිර්වාද ලැබව පමණින් බෑ ප්‍රාර්ථනා කළ පමණින් බෑ කර කර කර කර ඉන්නොත් ඔන්න ගිහිල්ලා වර එක ඉඳලාමත් ඔන්න අපි මේ වැඩමුළුවේ ගත්ත නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ආනාපානියත් එක්ක ඔන්න ගිහිල්ලා මුලිච්චි වෙනවා. ආපාතගත වෙනවා. මූණට මූණ දාලා හිටිනවා. ඊට පස්සේ ආයෙ පිටපයි. ආයෙත් කරගෙන කරගෙන යනකොට ආයෙත් හිටිනවා. ඒක හරියට දුනු ආයා පුරුදු කරන එකනා එක සැරයක් දුන්න ඊතලේ පැටලුණාට පස්සේ ටාගට් එකට වැදුනාට පස්සේ ඒ ලෑල්ලට වැදුණා පස්සේ අර සතුටක් ඇති වෙනවා නැවත නැවත කොට ආය වදිනවා. ඔහොම කර කර කර කර කර යනකොට මෙයා කීපයක් ಗುಣධර්ම ගුණ ගුණ කර ගන්න ඕනේ. මම නම් දැන් මේ තියෙන ඊතලේ ඒකාන්තෙම ටාගට් එකට වදිනවා, එල්ලෙට වදිනවා කියලා දැනගන්න ඕනට වැඩිය දුන්න අදින්නත් නරකයි. ඕනට වැඩිය අඩුවෙන් අදින්නත් නරකයි. අඩුවෙන් ඇද්දොත් ඊතලයේ ටාගට් එකට මේ මෑතින් වැටෙනවා. වැඩියෙන් ඇද්දොත් ටාගට් එක විදගෙන කඩාගෙන යනවා සෙල්ලම වෙන්නේ නැහැ. එල්ලේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉස්සල්ලා කරලා උරුව තියෙන්න ඕනේ. ඒ ඒ වගේ කරලා කරලා තමයි සතියෙන් නැහැ වීරියෙන් කරලා කළොන සතිය පිහිටුව ගන්නවා අරමුණට නැවත නැවත හිත යොදවා ගන්න පුළුවන් ශක්තිය එනකොට ඒ යෝගාවචරය එතෙන්ට එනකම් මේක කරන්න පුළුවන් දෙයක් කියලාවත් හිතන්නේ නැහැ. මම මේ ඉඳගෙන ඉන්නකොට මට මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වෙයි. මට මේ ඇතුළත දැනෙන ආස්වාස් ප්‍රසවාසයේ හෝ පිම්බි මැකිලිම දැනගන්න පුළුවන් වෙයි දිගින් දිගට කියලා හිතන්න බැරි තරම් මේ හිත නොසන්ඩාලයි. මේ හිතේ තරම්ම වල්මත් වෙච්ච පිස්සු හැදිච්ච රිලෙවෙක් වගේ අත්ෙන් අතර පැන පැන තියෙන. ඒක මේ එක එක යෝගාවචරෝ Taman ගැන කනගාටු වුණාට ඒක යෝගාවචරගේ දුර්ලභම නෙවෙයි. ඒක තමයි හිත කියන්නේ. නමුත් ඒ තියේදී බුදුහාමුදුරුව අපට දෙනවා අභියෝගයක් කර්මස්ථානයක් වැඩපොලක් පුළුවන් ද බලපං උත්සාහකරනද මේ ඉඳගෙන ඉන්නකොට මම ඉන්නවා මම මෙතන ඉන්නවා එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසීලා කර කර ඉන්නකොට අප්‍රත්‍යත ධෛර්යයෙන් පසුබා නොබාන වීර්යයෙන් කරනකොට ඕන්න යන්තම් හුස්මකට හිත ගියා වෙනවා නමුත් මේ හුස්මනේ හුලන්නේ ඉතින් මොකද්ද ඔගේ දෙන්නේ ඒ මාරුවෙන් දඟලලා අල්ලගෙන දැන් ඔන්න පළවෙනි දේශනාව ලොකු සීලිලාරයක් තියෙනවා. දැන් නම් ඔන්න හුස්මට හිත ගියා. අනේ ටික වේලාවක් යනකොට ඉතින් මෙච්චර තටමලා හම්බුනේ හුලන්නේ මොකද්ද ඉතින්? ඉතින් බුරුම සාංශ කියනවා ඔලිම්පික් දිනුවට පස්සේ තෑගකට ගෝවා ගෙඩියක් දුන්නොත් ඔලිම්පික් යන කන්නා ලොකු සටනක් තියෙනවා දිස්ත්‍රික්ක තරගෙන් දිනලා රාජ්‍ය වශයෙන් රට වශයෙන් දිනලා කියලා දිනනකොට නමුත් තෑගකට හම්බෙන්නේ ගෝවා ගෙඩියක් නා අම්මල බොල දැන් ඉතින් මොකද්ද වෙන්නේ දැන් මොකෙන්ද සන්තෝෂ වෙන්නේ ඒ නිසා යෝගාවචරය මේ හුස්ම හම්බ වෙනකන් වීරියෙන් කටයුතු කරාට යම් වෙලාවක හුස්ම මේ දෙවේලේ දකින්න දෙයක් බවටපත් වෙනකොට ආයසරයක් ඇතුලෙන් එන්න පටන් අර ගන්නවා. ඉතින් තියෙනවා තමයි. ඉතින් මොකද්ද ඉතින් උලන්නේ? මොකද්ද හම්බුනේ? දැන් මම මෙතන ඉන්නවා දන්නවා. ඉතින් මොකද්ද ඔක ඇති වැඩේ? මම ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. මොකද්ද ඔක වැඩේ? මොකද අපේ හිත මෙතෙක්කල් පුහුණු කරුවේ ලාභයට සත්කාරයට. ඒක පුරුදු කරේ දේශපාලන වාසියට, ආර්ථික වාසියට මේකේ මොකක්වත් නැහැ. ඒකට හිත අර ඔලිම්පික් දිනලා ගෝව ගෙඩියක් ගෙදෙට්ට ගේන මිනිස්සෙක් වගේ හිත ආයෙසරයක් පැකිලෙන්න පටන් ගන්නවා ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ඒක මොකක්ද ඕකේ වැඩේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න මොකක්ද ඕකේ වැඩේ පය තියෙන තියෙන වෙලාවේ මට දැනෙනවා මේ වම තිනකොට මේ බරගතිය දකුණ තිනකොට මේ බරගතිය ආශ්වාස කරනකොට සීතලයි ප්‍රශ්වාස කරන උණුසුමයි ඉතින් මේ දිෙද්දිත් ඒ කියන්නේ මෙහෙම කිසිම අතවාසියක් හිත උනන්දු කරන දෙයක් හිත උද්‍යෝගිමත් කරන දෙයක් සිද්ධි බහුල දෙයක් මොකුත් වෙන්නේ ඒකාකාරීකමක් සහ මේකද උපයාගත්තේ කියලා ඒ පසුබෑම එන්න පටන් අර ගන්නවා එතකොට ඔය කියන ආරද්ධ විරිය හරියන්නේ නැහැ. එතකොට වීර්ය විපරිණාමයකටපත් වෙනවා පරිණාමයකටපත් වෙනවා. එයා මේ උපයා ගන්නා ලද්ද අරසා කිරීමේ කටයුත්තක් කරන්න වෙනවා. අරමුණට හිත නැංගුවා ඒ නංවගත්ත අරමුණ එක දිගට පවත්වාගෙන යනවා කියන එක වීරිය නැති සූදානම් නැති කෙනාට නොදැනීම නින්දට වටන දෙයක් නොදැනීම ඒකාකාරීත්වය ඇති කරන දෙයක් නොදැනීම කම්මැලි වෙන එක. ඒක යෝගාවචරයට නොදැන පැදුරටත් හොරෙන් ඇති වෙනවා. අරමුණේ හිටිනවත් එක්කම සතිය පිහිටනවත් එක්කම මේ වීරිය වෙනුවට කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක්. ඉතින් යෝගාවචරය බලාපොරොත්තු එහෙමනේ උද්‍යෝගයක්, ප්‍රීතියක්, සුඛයක් මොකක්වත් දෙන්නේ නැහැ. ඉතින් මේ මේ විදියට භාවනාවත් හරියනවා සතියක් තියෙනවා අරමුණක් පුනරට පුන දාලා තියෙන නමුත් මේ නීරසකම දිගින් දිගට එන්න පටන් ගත්තාම යෝගාවචරයා තුල ඉබේම නුරුස්නා ගතියක් එනවා. ඒ නුරුස්නා ගතිය යෝගාවචරය කවදාකවත් බලාපොරොත්තු නැති එකක්. භාවනා කරනකොට භාවනාව හරි අරමුණත් අහුවෙලා එකමයි නැවත නැවත බේන්නේ. වෙනද පැත්තට බලනකොට අර ආරම්භ ධාතු වීර්ය තියෙන එක පැත්තට ලොකු තැනකට ගිහිල්ලා තියෙන්නේ. නමුත් දැන් මේක එකමයි නික හැමදාම මේ බත් කිරියෝදිත් එක කක කක ඉන්න තැන් බතුයි පතොලයි විතරයි. අද බතුයි පතොලයි කනවා හෙට පතොලයි බතුයි කනවා. ඒ કોઈ જાති කිව්වත් කන බෑනේ. එතකොට මේකට එන නුරුස්නා ගතිය අඳුන ගන්නවා කියන්නේ එහෙම නැත්නම් ඒක මේ භාවනාවේ දියුණුවක ලකුණක් කියලා අඳුර ගන්නවා කියන්නේ ඒක පෙරමග සුබ ලකුණක් කියලා අඳුර ගන්නවා කියලා කියන්නේ ලක්ෂකින් එක්කෙනෙක්වත් කරන්න ඕන කෙනෙක් කරන්නේ අරමුණ මාරු කරනවා ඉරියව්ව මාරු කරනවා නැත්නම් භාවනා කළා හරියන්නේ නැහැ කියලා බලාපොරොත්තු සුන් කර ගන්නවා මේ ආදී ක්‍රමවලට අර දියුණු වෙන භාවනාවට අකුල් හෙලනවා බණ ඇසූ විරෝ කෙනෙක් නම් කමඨාන සුද්ධ වෙච්ච කෙනෙක් නම් එයා තීරුම් ගන්නවා අරමුණ අල්ලගන්නේ කමාරු. ඒකට ආරම්භ ධාතු වීර්යයක් අවශ්‍යයි. අනුවටම හරියන්නේ නැහැ. හරියට පස්සේ යටින් යටිබහුව වෙච්චි මේ නුරුස්නා ගතියක් තියෙනවා. අන්නේ නුරුස්නා ගතිය භාවනා වෙදීුණුවක් මිස භාවනා ඉදිරි ගමනක් මිස මාර්ග බලවේගයක් නෙවෙයි. මේ නිවන නෙවෙයි නම් බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලෝ හිතන දැන් මාර්ග බලවේගයක් ඇවිල්ලා කියලා. නිවන බලාපොරොත්තු වෙච්ච කෙනා දන්නවා නුරුස්නා ගතිය අනිවාර්යෙන්ම එන්න ඕනේ. මොකද මට ඒකාකාරීකම නීරස ගතිය, කම්මැලි ගතිය, අනිශ්චිත ගතිය, අනතුරුදායක ගතිය තණ්හාවේ අනිත් පැත්ත. මේ තණ්හාව නැති කරන්නේ හදන්නේ. තණ්හාව තියෙනවා නම් ආසයි, කෑදරයි, ආලිංගනය කරනවා, ආලප්පන ලාලප්පන ගොඩක් එනවා. තණ්හාව නැති වෙනකොට නුරුස්නා ගතිය ඒකාකාරීකම පාළු ගතිය, කම්මැලි ගතිය. ඉතින් මෙන්න මේකට උපස්ථාන කරනවා කියනක මේකට උදව් කරනවා කියන එක බුදු කෙනෙක් කර එන කවදාකවත් කාටවත් හිතන්න බෑ මේ ආ හිතන්නේ අරමුණේ ඒකාකාරීකම සතිය කැඩීම වීරිය නැතිකම මගේ තියෙන දුර්ලභමක් මේ නුරුස්නා ගතිය මම අපේක්ෂා කරන දෙයක් නෙවෙයි. මගේ gedara ඉන්නව කට්ටිය අපේක්ෂා කරන්නේත් නැහැ. අසල්වැසි කට්ටිය අපේක්ෂා කරන්නේත් නැහැ. නමුත් සතිය පිටව බවට වීර්ය වඩන බවට ප්‍රධාන ලක්ෂණය. මේ Tamandම දැනෙනවා. බලාපොරොත්තු තරම් ප්‍රතිඵල නැහැ. නැත්නම් අහල පහල ඉන්න කට්ටිය වෙනදක් හැතර ප්‍රශ්නයක් නැහැ. දැන් කහින්ඩක් බෑ. අහල පහල කෙනෙක් කරන බත බත ගාලා වෙලා වාඩි වුණොත් වෙන්දට ගාණක් නැහැ. දැන් අර අරමුණු හොඳට ප්‍රණීත වෙගෙන යනකොට ඒකත් රිදෙනවා. වනමුඛයක් එහෙනම් තුවාලයක් බෙහෙත් දාන්න ඉඳලා සුද්ධ කරාට පස්සේ ඕඩ රිදෙනවනේ. අන්න වගේ මේ රිදෙන ගතිය වැඩිවීම අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ හිත ප්‍රණීත භව වෙච්ච බවට ලකුණක්. වෙන්දට වැඩිය නුරුස්නා ගති පහළ වෙනවා. එතකොට කැමේ පාවෙනවා. වෙන කට්ටිය ඉඳගෙන ඉන්න හැටි හරිනෑ. මයි දිහා බලන හැටි හරිනේ. ඒගොල්ලන්ට විනයක් නැහැ. මෙහෙමද භාවනා කරන්නේ කියලා අනුන්ගේ දොස් දකින්න පටන් ගන්නවා. ඊටසේ Tamanට Taman දෙස් දී ගන්න පටන් අර ගන්නවා. මෙච්චර කරලා වෙල් වල දැන් දවස් හතරක් හිටිය රෑ වේලා හතරක්ම නොකා හිටියා. මොකද්ද හම්බුනේ? ඉදිරියට අනුගානේ කැවුම් කනවනේ. අවුරුදු කාලේ හොඳට ජොලියට කන්න දෙන රෑ වේලා හතරක්. දැන් රෑ වේලා හතරකුත් නැහැ. හම්බෙච්ච මගුලකුත් නැහැ. දැන් තද වෙන ගතිය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ගෙදර හිටන පත්තරේ බලනවා. රේඩියෝ එක අහනවා. ටෙලිවිෂන් බලනවා. දැන් බලපු මගුලකුත් නැහැ හුලං. පේනවා හුලං. ඉතින් ඒ නිසා එන්නේ එන්න ආත්ම නිෂේධනයක් ඇති වෙනවා. මොකද්ද මම මේ කරන්න කියලා. ඒතර පේනවා මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පස්සේ නිවන් දකින්න එක ලේසි. ඒකට ලෝකෙ මේට වැඩිය හරියට කෙලින් තියෙයි. දැන් මේක පොඩ්ඩ ඇද වෙලා වගේ තියෙන්නේ මොන දේ කරන්න ගියත් උරස්. කියලා මේවා පිළිබඳව ඉනේ නුරුස්නා ගතිය තියෙද්දී මේක නෑර ඉදිරියට යනවයි කියන එක අරතරන් තටමන වීරියක් නෙවෙයි දැන් ඕන කරන්නේ ප්‍රඥාගතික වීරියක්. මේක දැන සිටීම. මේකට ලෑස්ති වී යෑම. ඒක නිසා අනිකුත් කර්මාන්තවල අනිකුත් ලෞකික පරමාර්ථවල කරගෙන කරගෙන යනකොට පහසුවක් හම්බ වෙනවා. වැඩේ ශිල්පේ දාන්නකොට පහසුවක් හම්බ වෙනවා. නමුත් මේකේ එහෙමම විය යුතු නෑ. මේකෙදි යම් ප්‍රමාණයක තමන් කරගෙන යන වැඩේ තියෙන ඒකාකාරීකම නීරසකම මතුනට පස්සේ අර උපයා ගන්නලද සතිය උපයා ගන්නලද අරමුණට මුණට මුණ දාලා ඉන්න ගතිය ගත්ත කොඩිය ඉදිරියට අරගෙන යන්න වගේ දී අටින් ගින්දර ගෙනියන්න වගේ තනියේ දණ්ඩක යන මිනිස්සෙක් වගේ කම්බේ ඇවිදින මිනිස්සෙක් වගේ වට ගන්න යනකොට අර වගේ දාඩිය දාන වීර්යයක් උඩු තල්ලේ අඩි තල්ලේ තියලා දත හප්පලා කරන වීරියක් එහෙම නැත්නම් කිහිලි වලින් දාඩිය වැක්කෙන වීරියක් නෙවෙයි ඕන කළ තියෙන ගත්ත දේ වට ගන්න නැතුව ඉදිරියට යන්න පටන් ගන්නවා මේ අවස්ථාව මේ ආරම්භ ධාතු වීරිය නික්ඛම ධාතු නැත්නම් ආරද්ධ විරිය පග්ගහිත විරියක් පාටපත් වෙනකොට යෝගාවචරයට බෙන්නේ භාවනාවට මතුවෙන බාධා කර්මණු වැඩි වුණා වගේ වෙනතට වැඩි වේදනාවක් දැනෙන winter රේඩියේ හද්ද කීරි ගන්න ගතිය වැඩි වෙනවා. winter රේඩියේ හිතවිලි වගේක් වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි යෝගාචර හොඳට ඇසුවිරු ඥාන ඇති කෙනෙක් නම් යෝගාචරයා මේකට ලෑස්තිලා යනවනම් එයාට පේනවා මේ අරමුණ සියුම් වෙන්න පටන් ගන්නකොට තමයි ගොරෝසුට අරමුණ දැන්න වෙලාවෙ නෙවෙයි අරමුණත් එක්ක දිගට ඇසුරු කරලා අරමුණ සියුම් වෙනකොට හිතේ සංවේදී බව වැඩි වෙනකොට හිත ප්‍රනීත වෙනකොට වෙනතට වඩා හිතවිලි වල රිද්දන ගතිය, කුප්පන ගතිය, රුප්පන ගතිය වැඩි. වෙනතට වඩා සද්දවල තියෙන බාධා වැඩි. වෙනතට හොඳට හිතට තේරෙනවා මේ හිත නිතරම දොඩමළු වෙලා තියෙන. කතාව කිව්වහම ඇතුළත ඉවරයක් නැති කතාවක් යනවා. කිසිම අදාළ නැහැ. ඉතින් මේක භාවනා කරගෙන ඉන්නකොට පේනවා මේක පිටිපස්සේ මේ අරමුණ මෙහෙන් සියුම් වෙනකොට එක එක්කනාට දැනෙනවා මේ මම හිතලා මතලා කරන මේ අරමුණේ හිත පිහිට වීම කියන එක බොහොම සොච්චමයි හිතේ වැඩ වගයක් යනවා 90ක් විතර මම දන්නෙත් නැහැ ඒක නිකන් නිදාගත්තාම හීන පේනවා වගේ අඩ නිින්ද වගේ එහෙන් දිගට කච කචයක් යනවා දොඩමලු ගතියක් නිතරම සද්ද ගොඩක ඉන්නේ හැම වෙලාවෙම මේ සද්ද නිකන් කොනහනවා යෝග මේ වේදනා කිව්වහම වේදනා සාගරයක පතුලේ ඉන්නේ. ඒ අතරමැද අර බලබලා හිටපු ආස්වාස් ප්‍රසවාසයත් තියෙනවා. නමුත් යෝගාවචරයට අර බාධකවල තියෙන නපුර අරියාදු ගතිය හොඳට පේනවා. පේනකොට යෝගාවචරය අසරණ වෙලා ඈතම ඈත බලන්න පටන් අර ගන්නවා. දැන් මම මොකද කරන්නේ? යෝගාවචරයට ගොඩාක් කරුණු පැනනවා. එතකොට කියන්නේ මේක සතිය නැතික මේ ලකුණක්. මේක වීරිය නැතිකමේ ලකුණක්. විශේෂයෙන්ම මේක සමාධිය නැතිකමේ ලකුණක්. එනිසා මෙවැනි අතරමං වෙච්ච තැනක අන්දමන්ද වෙච්ච තැනක දිසා මාරු වෙච්ච තැනක මල් පැන්නුමක් කිරි පැන්නුමක් වගේ පන්නලා කරකවලා ඉන්න වෙලාව මම දැන් මොකද කරන්න ඕනේ කියනකොට යෝගාවචරයා හයියෙන් මෙනෙහි කරමින් අර පරණ පුරුදු වැඩේ කරාට හරියන්නේ නැහැ. එතකොට හිත දාඩිය දාලා ඇවිස්සලා මේ කරගෙන යන්න බැරි වෙනවා. මෙන්න මේ වෙලාවේදී මෙහෙම දෙයක් එන එක හොඳයි. ඒ මොකද Taman ඉස්සරහින් තියාගත් අරමුණ එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙනවා. ඒ සිවුම් වෙනකොට අනිකුත් අරමුණ වල තියෙන නපුරු බලපෑම වැඩි වෙනවා. එතකොට මේ ගත කරන ජීවිතය කියන්නේ වර්තමාන මොහොත කියන්නේ මොනම දෙයකින්වත් සාධාරණීකරණය කරන්න බැරි මහා දුක්ඛදක්. හැම පැත්තෙම වෙහසයි. ඉතින් මේක භාවනා නොකර හිටියන නෑනේ. මේ භාවනා කරලා කරන්න ගිහලා කාපු පරිප්පුවක් තමයි දැන් තියෙන්නේ. ආනේක එනකොට හොඳට තේරුණා මේ යෝගාවචරය මේ භාවනා කරන්නේ ලාම කාසාවල් ඉෂ්ට කරන්න නම් එතන මේ රට්ටු හිනස්සවන්න නැත්නම් රට්ටුන්ගෙන් නම්බුනාම ලබන්න නම් මම භාවනා කරන අරගොල්ල භාවනා කරන්නේ නැහැ කියලා මානෙට නම් මේ සටනේ ඒකාන්තෙම වැටෙනවා එයා හොඳට සංවේගය ඇති වෙච්ච සංසාරේ දුක් දන්න කෙනෙක් නා. සංවේග කියන වචනේ තියෙන්නේ තේරෙන්න පටන් ගන්නවා දැනට නම් ඇඟට දැනෙන පොඩි වෙහසක් දැනෙනවා දරත දරත කියන වචනේ දෙකට පාවිච්චි කරනවා දැවිලි තැවිලි ගතියක් තියෙනවා කාගෙන ඉන්න පුළුවන් මේක අතහැරලා ගියොත් මම ආයෙ වැටෙන්නේ මනාප කරන දේවල්ට ලස්සන රූප බලන්න ලස්සන ශබ්ද අහන්න ගන්ධ රස පහස එතකොට එන මේ තණ්හාව අපිට මේ වේදනා දැනවිල්ල නැති කරනවා අපිට මේ එන හිතවිල්ල හිතේ නිතරම තියෙන ගතිය නැති කරනවා අපිට මේ සද්ද වලින් එන බාධා මොකුත් නැහැ ඔය මොකක් හරි දෙයකට බලන ඉන්නකොට මොන හෙන ගැහුවක් ප්‍රශ්නයක් නැහැ නමුත් හැබැයි ඔක්කොම පරිබාහිර දේවල් වලට තමයි හිත අදින්නේ මේ තණ්හාවේ ස්වභාවය මේ කයේ නිතරම තියෙන මේ දැවිලි තැවිලි දරත ගති යටපත් කරලා බාහිරයට හිත බඳලා අපි කැරටලයක් පිටිපස්සේ දුවන බූරුවෙක් වගේ ඒ බාහිර දේ ළඟා ගන්න උත්සාහ කරනවා. භාවනා කරනකොට ඔක්කොම අමතක කරලා ඇතුළට කයට හිතේනවා. ආවට පස්සේ උදේට කත පහර 100යි, දවල්ට කස පහර 100යි, හැන්දෑවට කස පහර 100යි වගේ ගුටි කන හිරකාරයෙක් වගේ නිදා ගන්න කියලා ඇඟ දිහා බලන්න මොන තරම් වේදනාවද කියලා. භාවනා කරන මොකුත් නැහැ මේ කවුරු හරි තම්බන දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුරක බුදිය ගන්න ඉන්න මිනිසයා. දවස් 3ක් 4ක් කුඹරක මහන්සුනා වගේ වෙහෙසයි. ආන් මේ වෙලාවේදී යෝගාවචරයට ඒ කාරණාව ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කරන්නේ නැත්නම් කමඨහන් වார்த்தාවකට ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ඉතාම වේලිච්ච පඬරලක් වගේ හිත වියකිලා ගිහිල්ලා මොකද්ද මේ කරන්න කියන එක තේරෙන්නේ ආන්නේ ඒ වෙලාවේදී මේ යෝගාවචර මේ ගත්ත බර ගත්ත ධූරය මේ ගත්ත අරමුණට මූණට පුණ දාලා ඉන්න එක දිගටම පවත්නවා කියන එකට ඒක ඔය ආරම්භ ධාතු විදින එකට නික්කම ධාතු විදින නැත්නම් පග්ගහිත විදි කියන ගද්දේ බිමට දාන්න නැතුව ගෙනියන ගතිය. ඉතින් මේ කරාරින ගතියයි දුර නික්ෂේපේ අනිත් පැත්ත මේ පෞරුෂත්වයේ මේ වීරත්වය ගත්ත බර අරගෙන යනවා. නමුත් අහවල් දෙයටයි මම මේ මහන්සි වෙන්නේ. අසවල් ප්‍රෝජනේ සඳහායි මම මහන්සි වෙන්නේ කියන එක දැනෙන්නේ හැබැයි ගත්ත ගේමට කැතයිනේ. ගත්ත බර ගෙනියන්න ඕන කියන ගතිය තමයි මෙතනදී ඉදිරියපත් වෙන්නේ. එතකොට මේ යෝගාවචරය මේක හෙට්ටු කරන්නේ වාංගු කරන්නේ මෙතෙක් මේ පාර ගිය හැම ආර්යයන් වහන්සේ නමක්ම හැම රහතන් වහන්සේ නමක්ම හැම පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම හැම සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්ම දුක්ඛ සත්‍ය අවබෝධ කරේ මෙන්න මේ වෙලාවේ තමයි. නැත්තම් මේ පදනම දැමේ මේ වෙලාවේ තමයි. මේ ජීවිතේ තියෙන සාකල්යෙම දුක. ඕනේ නම් මේක අමතක කරලා රූප බල්ලා සද්ද අහලා ගඳ බල්ලා මත් වෙලා මදයට පමාදයට ලක් වෙලා අපිට පොහසත් කියන්න පුළුවන් සැප විඳිනවා කියන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂයට පයින් ගහිල්ලක් වෙනවා. ඇති හැටිය දැකීම පිටු දකින්න කවදාකවත් මේ ඇති හැටිය දැකීම ඔය එකකින් ස්ථාවරව මකන්න බෑ. තනි වෙච්ච ගමන් මේක තමයි එන්නේ. ඒක දැනගන්න නම් හොඳට සංසාරේ සංවේග වස්තු දැකලා තියෙන්න ඕනේ. පිට යන්න පුළුවන්. ගිය ගමන් කාමේ තියෙනවා, කෙලස් තියෙනවා. එතකොට මේ දැනෙන දේවල් නැහැ, දරත ගති මොකුත් නැහැ, මත් වෙන්න පුළුවන්. ඒකට මදයට සහ පමාදයට හේතු වෙන මත්පැන් පානය කියලා වචනයක් අපි ඔය පස්වෙනි ශික්ෂාපදේ කියනවා මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාවදන් සමාදියා. ඉතින් අපි හුඟක් කරාට ඒක පිරිමින්ට තියෙන ශික්ෂාපදයක් ගාන කටි බොන්නේ නැහනේ ලංකාව විතරයි ඒක හැබැයි තියෙන්නේ. ඒ නිසා මේ ශික්ෂාපදේ කාන්තාවන්ට අයිති නැහැ කියලා හිතන. නමුත් පිරිමි ගෑනියෝ දෙගොල්ලම හැම වෙලාවෙම ඉන්නේ මත් වෙලා. හැම වෙලාවෙම ඉන්නේ පමා වෙලා. මේ කයත් එක්ක වර්තමානට එළඹ වාසය කරන අප්‍රමාදේ නැති කරන හැම ක්‍රියාවකටම කියන පමාව කියලා. බුදුජානකේ සඳහන් කර දෙනවා අප්‍රමාදෝ අමතවදම් පමාදෝ මච්චුනෝ පදා. ඉතින් මේකට ගියාට පස්සේ රැස් වෙන තා කෙලස් චිත්තක්ෂණයක් නැහැද. සතියේ ඉන්නකොට පරණ කෙලස් නිසා ඇතිවෙන දාහය තේරෙනවා. දරත ගතිය තේරෙනවා. දැවිලි තැවිලි තේරෙනවා. හැබැයි Tamanට තේරෙනවා මතුවෙන මතුවෙන චිත්තක්ෂණය මේ පවතින දුක දැක ගන්නවා මිසක්කා හිත අලුතෙන් කෙලෙස් රැස් කිරීම සඳහා රූපහරහ සද්දහරහ ගන්ධහරහ රසහරහ පහසහරහ රැස් කරන දේ නතර වෙලා. ඒ නිසා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය කියන එක සිද්ධ වෙනවා. නූපන්න කුසල් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ජීවිතය ජීවත් කරවන නිසා භවය නිසා පණ තියෙන නිසා දුක් වර්ගයක් විඳිනවා. ඒ දේ විඳගෙන යන්න කිසිම සාධාරණීකරණයක් කරන්න බෑ. මොකද අපි මෙතෙක් කල් කිරුවේ මේවට මත් වෙලා. නානා ක්‍රම වලට අපි මේක මගහැරලා ජීවත් වුණා. දැන් මේක පිළිබඳව වීරිය පිළිබඳ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ යෝගාවචරයට අර ඒ වෙනකොට ඇහෙන සද්ද ඒ වෙලාවට ඇහෙන දැන වේදනා හිතවිලි හරි කරදරයක් වෙනවා නමුත් මේ নিকකම ධාතු වීරිය නැත්නම් පග්ගහිත වීරිය තියෙන එක දැනගන්නවා මෙන්න මේ චිත්තක්ෂණයේ පමණමයි කෙලස් කැපෙන්නේ දානයක් දුන්නට කෙලස් කැපෙන්නේ නැහැ සීලයක් අකට කෙලස් කැපෙන්නේ නැහැ සමාධිය හිටියට කෙලස් කැපේ දැන් හරියට හරස් දෙක බිම දාලා හරස් කීතකින් කපන්න වගේ මුත්තට දැනෙනවා කය වේදනා. මුත්තට දැනෙනවා සද්ද ඇහෙනකොට තියෙන පීරි ගන්න ගතිය. මුත්තට දැනෙනවා මේ අරමුණේ ඉන්න දෙන්නේ නැතුව හිතවිලින ගතිය. හැබැයි ඒකට මේ අමෝන දීගෙන ඉන්නේ. සතිය පිටවගෙන ඉන්නේ. ඒ සතිය පවත්තන්න ගත්ත බර බිම නොතබන වීරියක් අවශ්‍යයි. අද අද හැදෙන પરම්පරාවෙත් අද තියෙන යටිජල පහසුකම් නිසාත් අද තියෙන සුඛභෝගී පහසුකම් නිසාත් අපි මෙන්න මේ নিকම ධාතු වීර්යයෙන් පග්ගහිත වීර්යයෙන් සම්පූර්ණයෙන් කපහැරලා තියෙනවා. මේකට සම්නිකර නවීන විද්‍යාව වග කියනවා. නවීන විද්‍යාව කරන්නේ අපිට හැම පහසුකමක්ම අරන් දෙනවා. හැම දෙයකම බොත්තම් තද කරපුවම ඔක්කොම අයින් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට කොච්චරක් ඉවසන්න පුළුවන්ද, කොච්චරක් ගත්ත ධූරය අරගෙන යන්න පුළුවන්ද කියන එක දැන් බය අඩු ගතියක් වෙලා. ඒක නෝන්ජල්කමක් වෙලා ඒ මොකද මෙච්චර පහසුකම් තියෙද්දි මොකට මේ දුක අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා පසුගිය අවුරුදු 200 ওই විද්‍යාත්මක යුගයේ ගත්තොත් මිනිස්යාට තමන් වෙත පැමිණෙන දුක් කරදර හෝ අරමුණු හෝ ඇති හැටිය දැක ගන්න බැරි වෙන්න හේතුව ගොඩක් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඉස්සරහට යන්න බැරි හේතුව අපි ඒ තරම්ම බත් බැලියෝ වෙලා තියෙනවා මේ පහසුකම් වලට. සුඛභෝගී දේවල් වලට. අපි ඒක තමයි දරුවන්ට දෑවැද්දට දෙන්න හදාන්නේ. ඉතින් උන් අඬු කැඩිච්ච උන් බවටපත් වෙනවා. උන් එක එකටවත් බෑ වැස්සක් අවුවක් ආවොත් මොකද කරන්න කියලා දැනගන්න. එකෙකුට බෑ පොල් ගහකනක් ගන්න. එකෙකුට නෑ වතුර බෑලා පීනන්න. ඉතින් ඔක්කොම අයින් කරලා අපි අර තප පහසුකම් තත්ත්වය ඇඩු ඇදුවට පස්සේ හදිසියෙවත් මොන හරි කරදරයක් වුණොත් මේ ලෝක ගෝලෙ හැම පොඩක් ගැස්සුනොත් ඔක්කොම කැඳ හැලිය හැඳ ගියා වගේ මැරලා යනවා. එකකටවත් බෑ මේ පරිසරයට මුහුණ දීමේ ශක්තියක් ඇති කරගන්න. ඒ මොකද අපි වෙන් අයින් කරලා. ඒ නිසා අවුරුදු 200ක් අපි මේ පහසුකම් වලට පුරුදු වීම කියන මේ නව අධ්‍යාපන ක්‍රමේ සහ පහසුකම් ටික නිසා මානවය වශයෙන් පස්සට ගියා ඊවසීමේ ශක්තියෙන් සහ බය ලැජ්ජා දෙකේ මේ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න මනුස්සයට බය ලැජ්ජා නැතුව යනවා අපිට බය ලැජ්ජා වෙන්න ඕනේ පහසුකම් ගන්න දැන් පහසුකම් ගන්න පුළුවන් කල්බදු ක්‍රමයට අවුරුදු ගානකට උ අර ගන්න පුළුවන් දැන් ලංකාවේ අපි කොච්චර ණයට කාලා තියෙනවද කියනවනම් අපි හැම එකෙක්ම මේ වෙනකොට රුපියල් 50000ක් විතර ණයක් තියෙනවා. එක පුද්ගලෙක් බාහිරයට. ඉතින් ඔය ගෙවන්න එපා අපේ પરම්පරාව, ඉස්රායින પરම්පරාව. ඉතින් මේක තව වැඩිපුර ගන්න පුළුවන් නම් ඉතින් රජය බොහොම දක්ෂයි. පාත්‍රයට වැඩියෙන් ණය ලැබෙනවනම් මෙහෙ ගෙනල්ලා පුළුවන් තරම් මේ යටිදල පහසුකම් දීලා ඔක්කොම කරලා අන්තිමට ඉතුරු પરම්පරාව ණයට ඉන්නේ. ඉතින් ඒ නිසා මේ පහසුකම් ණයට ගන්න පුළුවන් නිසා කල්බදු ක්‍රමයට අපිට බයලජ්‍ය දෙක නැහැ. විශ්ීමේ ශක්තිය නැහැ. নিকමට හිතන්න. ඉන්දියාවේ ඉපදිච්ච මිනිස්සෙක් වශයෙන් දැන් පිළිගන්නේ බුදුහාමුදුරු සමානව කියන ලංකාවත් ඉපදිලා කියලා. මොක හරි වෙච්චාවයිකෝ. බුදුරජාණන්සේ අපිට දෙන මේ පාඩම පොඩ්ඩක් හිතන්න. අපේ අම්මට බය නැතුව අපිට කියන්න බැරි පාඩමක් බුදුහාමුදුරුවෝ අමාමෑණී බුදුහාමුදුරුවෝ අපිට දෙන්නේ. අපි අප්පච්චි අපිට කියන්න බැරි පාඩමක් බුදුහාමුදුරුවෝ මේ දෙන්නේ. පන්ති කාමරයට ගුරුවරු කොන්දපණ නැතුව කියන්න පුළුවන් පාඩමක් නෙමේ බුදුහාමුදුරුවෝ මේ දෙන්නේ. දේශපාලනඥයෙකුට කොන්දපණ නැතුව කියන්න පුළුවන් එකක් නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ. ආර්ථික විශේෂඥයෙකුට සමාජ වෙච්චෙකුට කට උතර නැති පාඩමක් ගන්නනේ. උඹේ ශක්ති ටික මැරෙන්නේ ඉස්සලා අදකපන්. ලෙඩ වෙන්නේ ඉස්සලා මේ ප්‍රතිශක්තිය වඩා ගනිමු. වයසට යන ඉස්ලා මෙටික් කරගනින් අනිවාර්යයෙන්ම ඉස්සරහට යනට ඔය කියන සැප පහසුකම් මොකකින්වත් අපිට අවශ්‍ය ආත්ම විශ්වාස ලැබෙන්නේ මේ ගත්ත දුහරය ගත්ත බර මේ පග්ගහිත වීර්යයෙන් අල්ලාගෙන ඉන්න එකන වෙන්නේ මේ නෝන්ජලෙක් මේ නැති බැරිකමට විඳවනවායි මෙන්න මේක කඩන්න තමයි සරුවචනන්සේ යුව රජතන්තුර පැත්තකට දාලා රජසභ පැත්තකට දාලා පාත්‍රයක් කරන පාට බහැලා ලෝකේ ඉන්න හොඳ මෙහි ගන්න බාටපත් උනේ ඔක්කොටම ආදර්ශයක් තිබ්බා. අපි කාටවත් එතෙන් යන්න බෑ. අපිට එච්චර හිඟන දැනට යන්නත් බෑ. අපිට එච්චර රජසප ලබන්නත් බෑ. නමුත් පරාශයක් පුදුජාන්සේ මතක් කළා කිව්වා මේ වැඩේ කරනකොට තමන්ගේ හැකියාවල් තමන්ගේ ඉවසීමේ ශක්තිය තමන්ගේ නොසලන ගතිය ඒ උරගාල බලන වෙලාවේදී පස්ස ගහනවා නම් සංසීදනය කියලා කියන්නේ පස්ස ගහනවා නම් ඒ කෙනාට කවදාකවත් නිවන වගේ ධර්මයක් ලැබෙන්නේ නැහැ. හැබැයි කිසිම කෙනෙක් පළවෙනි වතාවට ඉස්සරහට යන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම ගුටි කාලා පස්සට එනවා. ආයෙ යනවා. ආයෙ ගුටි කාලා පස්සට එනවා. ආයෙ යනවා. ආයෙ ගුටි කාලා පස්සට එනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පදන් වෙච්ච දවසට තමයි ඒ নিকම ධාතුව නැත්තම් ඒ පග්ගහිත විරිය ඉදිරියට යන්න හදන්නේ. ඒ නිසා සරුවචනසේ සඳහන් කළා තියෙනවා ගත්ත দূරය, ගත්ත වගකීම, ගත්ත භාරය ඉදිරියට ගෙන යන ශක්තිය අපි උප්පත්ති ලැබිච්ච කන්නේ. අප කෙරේ එන අභියෝග දිහා බලලා ඒට ලෑස්ති මනසකින් සූදානම් මනසකින් ගියොත් එයාට ඒ ශක්ති කර්මන්‍ය කරගන්න පුබුදුව ගන්න විකසිත කරගන්න බුබ්බඩ යන්න කුසීත යන්න බත් බූසන්න බෑ යෙදිලා කරන්න ඒ නැවත නැවත යෙදෙන්න ඕන මෙන්න මේකට උපමාවක් විදියට සරුවත් සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් මේ කුසීතකම නැති කරලා ඉදිරියට කඩාගෙන යන ගතිය ඇති කිරීමේ ශක්තිය දෙන සක්මන් භාවනාව කරනවා නම් ඒ කරන කෙනාට අධධාන කමෝ හෝති පධාන කමෝ කියලා ಗುಣ දෙකක් ලැබෙනවා දීර්ඝ ගමනක් අතරමැග නතර නොකර යන්න පුළුවන් ශක්තිය සක්මනේ ඇති කළ දෙනවා. සක්මන් කරන තාපි අර හාවයි ඉබ්බයි ගමන වගේ දුවන දුවන යනවා ඉබ්බා. හාවා. ගිල්ල බුදිය ගත්තට පස්සේ ඉබ්බ යනකම් අරු නිින්දේ. උගාවක් භවනා කරන කට්ටිය ඒ වගේ ඉබ්බයි හවයි හටන තමයි තියෙන්නේ. ඒ කට්ටිය පිම්මි පැනගෙන පැනගෙන යනවා. ඉතින් ගේමක් නැහැ. ඊට පස්සේ බුදිය ගත්තට පස්සේ අන්තිමට ඉබ්බ ගිහිල්ලා. ඉබ්බ ගමන කෙලවර කරනවා. ආන්නේ වගේ ඉබි ගමනක් යන නෙවෙයි මම මේ කියන්නේ. ගත්ත යුතුයකම් භාරේ ඉදිරියට ගෙනියන්න නම් සක්මණේදී තමයි දුර ගමනකට අවශ්‍ය කරන කායික කර්මන්නේ භාවය ඇති කරගන්න. පදානක්කමෝ නිවන් දකින්නත් එක් අතනාරින් වීර්යය. දැන් නැහැ. දැන් නිවනක් නැහැ. දැන් තියෙනවා කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්, නීරස ගතියක්, නිදිම කිරණ ගතියක්. මේක කඩාන නිවන් දකින්න ඕනෑ කියන ගතියින පදානක්කම පදන් වීර්ය බුදුරජාණන්සේ දෙන්නේ සක්මන් භාවනා කිරීමෙන් ඒ විතරක් නෙවෙයි ඒක ඇතිකරන්න ඒ පුද්ගලට අවශ්‍ය කරන්නා වූ පාචක තේජෝ ධාතුව කෑදේ හොඳට දිරවන ගතිය ආම වාත ඇති කරන්නේ නැතුව ප්‍රමේහ වාත ඇති කරන්නේ නැතුව හොඳට කාපු දේ දිරවන්න දහණේ ගත්තට පස්සේ ටික සක්මන් කරන්න. සක්මන් කළේ ආහාර දිරවගෙන යන වෙලාවේදී ඕජාව ලැබෙනකොට ඉඳගෙන ඉන්න පුළුවන්. නිදාගත්ත දාහණේ ගත්ත ගමන් බුදිය මේ පරියන්කයට ගියොත් හෝ නිදා ගන්න ගියොත් භත්ත සම්මදේ කියලා එකක් එනවා. කෑමතේ කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒ කෑමතේ තියෙනවා නිදාගත්තොත් නින්දට වඩ. ඒලා සක්මන් කරන්න. සක්මන් කළා ඉල වාඩුණොත් ඒ ආහාර දිරවීම පටන් ගත්තට පස්සේ අනේ ඒ කෘත්‍ය කර දෙන ගතියක් තියෙනවා සක්මනේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. දිඛාදේ හොඳට දිරවන්න පටන් ගන්නවා. ඒ වගේම අල්පාබාධ සහ අපාතංක කියලා කියනවා. අද එක්කෙනෙක් මම දැක්ක වාර්තා කරලා තියෙනවා මේ සක්මන් කරන නිසා ඒ ජීවන වාතාමාරු කොන්දේ අමාරු මොකුත් නැතුව බොහොම කර්මන්නේ ශක්තියක් ඇවිල්ලා තියෙනවායි කියලා එක දවසින් දෙකකින් ඒ වගේ සමහරෙකුට එනවා සමහරට ටිකක් කල් යනවා. නමුත් සක්මන් කිරීම හරහා අද සාමාන්‍ය වෛද්‍ය ශාස්ත්‍රය කියනවා ඔය අධික රුධිර පීඩනය එහෙම නැත්නම් දිය වැඩියාව එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි ගතිය අසහනය ආදී සියලු රෝගවලට තියෙන්නේ දවසට මෙච්චර ප්‍රමාණයක් ඇවිදින්න ඕන. ඉතින් සුද්දා ඊවිනිං වොක් එක කියලා යනකොට අපේ කට්ටියත් බත්තමක් අතේ තියාගෙන කික් සපතු දෙකක් දාගෙන ඇවිදිනවා දැකලා තියෙනවා. මාත් දැකලා තියෙනවා. ඉතින් මට දෙකොණින් hina යනවා. බුදුහාමුදුරුව පෙන්නපු අපේ සක්මන් භාවනාව මේ සුද්දාගේ වචනෙන් කියනකොට අපිට ඒක ලොකු ගතියක් කරලා පෙන්නන එක. නමුත් සක්මන් කරන්න එච්චර දඟලන්න ඕනේ නැහැ. මේ අඩි 30ක් විතර ප්‍රදේශයක සක්මන් පෙතක් හදාගෙන එහාට මෙහාට සක්මන් කරන්න ගියාම අපි හිතනවට වඩා ඒක අවාසනාව මෙතනයි තියෙන්නේ. හුඟ දිනෙක් කියනවා මට සක්මන් කරන්න සනීපමදි කියලා. නමුත් සක්මණෙන් තමයි සනීප ලැබෙන්නේ. සක්මණ තමයි බේත වෙලා තියෙන්නේ. විශේෂ කාරණා වශයෙන් කියනවනම් මේ විරිය ආරම්භ වස්තු වලට සම්බන්ධ කරලා මේ විරිය සම්බොජ්ජංගයට සම්බන්ධ කරලා මේ සක්මණ ගැන කතා කරනවා නම් මෙතන භාවනා කරන අයට යම් වෙලාවක හිතෙනවා නම් අනේ අපි මේ ඉගෙනගත්ත දේ කොහොමද අපේ දරුවන්ට උගන්වන්නේ? අනේ අපි ඉගෙනගත්ත දේ අපේ වයසක දෙමව්පියන්ට කොහොමද උගන්වන්නේ? අනේ අපි ඉගෙනගත්ත දේ අන්නරාර කියන මේ ලෙඩ රෝග තනීප වෙමින් ඉන්න ආවු නැත්නම් ලෙඩ වෙමින් ඉන්න ඥාතියින්ට කොහොමද උගන්වන්නේ කියලා එකම ක්‍රමේ පරියන්කේ උගන්වන්න යන්න එපා. අසාර්ථකයි සක්පන උගන්වන්න. පොඩි ළමයින්ටත් ප්‍රියයි. වයසක අයටත් කරත හැකියි. ලෙඩ වීගෙන එනකොටත් කරතයි. ලෙඩ සනීප වෙනකොටත් කරතයි. ආන්නේ වගේ අපේ දේහයට උරුම වෙච්ච මේ එකම භාවනා ක්‍රමේ නැවත මතු කළොත් ඒක අවුරුදු 10ක් යන ඉස්සලා සිංහලයා නැගිටින ලෝකෙම පළවෙනි ಜಾති බවටපත් වෙනවා. ඊ අවශ්‍ය කරන්නා වූ පධානක්කම අධධානක්කම නැතුව ත්‍රිවිලර් කාර්ය එනකම් පාරයින බලාගෙන ඉන්නකොට බස් එකේ එනකම් පාරයින බලාගෙන ඉන්නකොට කොච්චර වටින අවස්ථාවක්ද අපි නැති කරන්නේ. ඒ ටික පයින් යන්න පුරුදු කරගත්තා නම් අපිට ඔච්චරම මේ යටිසල පහසුකම් පිටිපස්සේ යණ්ඩයි අරක මේක මොකක්වත් ඕනේ පොළොව මහී කාන්තාවත් එක්ක পায় සම්බන්ධ වීමෙන් මේ ඇති වෙන নিක්කම ධාතු පග්ගහිත විරිය එන්න පටන් ගන්නතර පස්සේ අපි මේ ස්වභාව ධර්මෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ලෙඩ රෝග කායික මානසික ලෙඩ රෝග වැඩි වෙනවා සක්මන අපි ආයෙ ගෙනල්ලා මහ පොළොව උඩ තියෙනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. යම් වෙලාවක සක්මනේදී අනායාසයෙන් සක්මන් වෙන්න ඇරලා මට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. සක්මනේදී හිතවිලි ආවට ඒ දිදී අවිජින බව මට දකින්න පුළුවන්. සක්මනේදී රූප පෙනුනට මට තාමත් මේ පොළොව පයි කැපෙන බව, කෙටෙන බව, වදින බව මට දැනගන්න පුළුවන් ආදී වශයෙන් යම් ප්‍රමාණයක සතියක් සමාධියක් සක්මණෙන් ගත්තොත් පරියංකේ සමාධිය පරියංකේ නැගිටපු ගමන් වතුර දහහක් ඇදලා කලේ බින්දා වගේ කුඩු කුඩු යනවනේ සක්මණේන සමාධිය කැඩෙන්නේ සක්මණේන සමාධිය ගන්නෙම ඇස් දෙක අරගෙන සක්මණේන සමාධිය ගන්නෙම කායික වශයෙන් චේතනාපූර්වක කාය ක්‍රියාත්මක කරන ගමන් සක්මණේන සමාධිය ගන්නෙම මෙහෙම ගිහිල්ලා හැරියලා ආය ඇවිල්ලා ආය හැරිලා. ඉතින් ඒ නිසා ඒක පොළවේ ගහුවත් කැඩෙන්නේ නැහැ. ඒක නිසා එවැනි ශක්මන් භාවනාවකින් ඇති කරගත්ත කර්මන්නේ භාවයක් කරහා එංග උද්දීපනය කර ගැනීම කරහා ගිහිල්ලා පරියන්කිට ගිහිල්ලා බලන පටන් ගන්නකොටම ක්‍රීඩා ඉසව්වකට ඉස්සලා ඇඟ වෝම් අප් කරගත්ත ක්‍රීඩකෙක් වගේ තමන්ට ඉසව්වට මොන දෙන්න පුළුවන්. මේ ටික ආරම්භක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට හරි ගිහිල්ලා ආය වැරදිලා ආය හදන්න යනකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ පටන් සම්පූර්ණ බංකොලොත් වෙච්ච හිතකින් කිසිම අරමුණක් මුන්දී ගන්න බැරි හිතකින් පශ්චාත්තාප වෙච්ච හිතකින් ඉච්ඡා බංගත්වයටපත් වෙච්ච හිතකින් ආයසරයක්ම සතිය පිහිටවන්න ඕනේ ආයසරයක්ම පරියංග සක්මන කරන්න ඕනේ කියන කතාවට සක්මනෙන් පටන් ගන්න කෙනාට ගොඩාක් ඉඩ ප්‍රස්තාව තියෙනවා. නමුත් තලකා බලන જાතියක් වශයෙන් අද කොහෙද කවුද මේ සක්මනට ගරු කිරීමක් කරන්න කලාතුරකින් තමයි එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා ඕනෙම භාවනා මධ්‍යස්ථානයක තියෙන ක්‍රියාශක්තිය බලන්න පුළුවන් එතන තියෙන සක්මන කොච්චර පාවිච්චි වෙනවද කියන එක. සක්මන්ට කොච්චර ගරු කරනවද කියන එක. ඒ නිසා අනුරාධපුර පැත්තේ කොහේ ගියත් කොතනකෝ සක්මනක් තියෙනවා නම් මතක තියාගන්න රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඔය කොච්චර බුදු ගෙවල් තිබ්බත් කොච්චර ගන්ටාර කුළුණු තිබුණත් ඒකකින්වත් කියෙන්නේ භාවනා කරලා තියෙනයි කියලා. ඒකෙදි තියලා තියෙන්නේ අනම්මනම් සෝබන වැඩ ටික අනිකුත් ආගම් වලින් ණයට ගත්ත දේවල් මිස කිසිම ආගමකින් ණයට ගන්න බෑ තක්පන. කිසිම ආගමක නැහැ. මේ විතරයි තියෙන්නේ. ඒක නිසා මෑත කාලේ බෞද්ධ මධ්‍යස්ථානයක් දැක්කොත් බලන්න සක්මන තියෙනවා කියලා. එහෙනම් අලුත් දෙයක් සුවිශේෂී දෙයක්. নিকමට හිතනද මේ වීඩියෝ ගැන අපි කතා කරන්නේ යම් කිසි කෙනෙක් Taman ගයක් හදනකොට අපේ ගෙදරට සක්මනක් ඕනයි කියලා ගෘහ නිර්මාණ ශිල්පීටම සක්මනක් දානවා නම් කොච්චරක් සුඛෝපභෝගී භාවනාකාරයද කියලා හිතා ගන්න. අද ඕනකමක් තිබුණත් ගයක් ඇතුලේ එහෙම ඇවිදින්න ඉඩක් නැත්තේ. ඒක නිසා මේ වගේ තැනකට ආපුවාම අපි පුදුම සතුටක් තියෙනවා එන ඇත්තට තවත් අපි ඉස්සරහට හදනවා යම් ප්‍රශ්න නිසා නැත්තම් පුළුවන් තරම් සක්මන් මළු හදලා මේ අපි පරියංග භාවනා ගැන එච්චර අනම්මනම් කියලා දෙන්න යන්නේ සක්මන කියලා දෙනවා මොකද මේ කුසීතකම කඩන්න මේ එන නිදිමත කඩන්න මේ එන බෑ කියන එක කරන්න සද්ද නිසා බෑ වේදනාව නිසා බෑ හිතවිලි නිසා බෑ කියන එක නඩ වේදනාව එන්නේ සක්මන් කරනකොට ඇවිදිනවනේ. ඒ සද්දාවට ප්‍රශ්න නැහැ මේ පොළොවේ අඩිය තියෙන කර හුස්ම රැල්ලට වැඩිය ලොකුවට දැනෙනවනේ. ඒ සද්ද තියෙද්දිම කරන්න ප්‍රධාන උත්තරේ හිතවිලි වලට සක්මණේ මැද හරිය ඇවිදිනකොට තමයි සමාහට තියෙනවා මේ සක්මන් කරනකොට හිතවිලි ගොඩාක් තියෙනවා. ඒ වුණාට මේ තියෙන තියෙන পায় නැත්නම් ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන් වෙලා මේ নিක්කම ධාතු මට්ටමට සතිය වැඩෙනකොට වීර්ය වැඩෙනකොට තමන් ඇවිදින්නේ සක්මන් මලුවක නෙවෙයි හිතවිලි මලුවක හිතවිලි අතුරුලා තියෙන එකක් උඩ ඇවිදිනවා හැබැයි ගෑවෙන්නේ නැහැ. හිතවිලි උඩ ඇවිදිනවා. හිතවිලි උඩ පය තියනවා දැනෙනවා. අපි නිකන් සාමාන්‍ය මේ සිමෙන්ති ඇවිදිනකොට ලනුපැදුරක් දාලා ඇවිදිනවනේ. ලනුපැදුර උඩනේ ඇවිදින්නේ. ඒ වගේ හිතවිලි ලනුපැදුරක් උඩ හිතවිලි මලුවක් උඩ ඇවිදිනවා කියනකොට පළවෙනි වතාවට තේරෙනවා මේ හිතවිලි කියන්නේ මටවත් මගේවත් මගේ ආත්මයටයි එකක් නෙවෙයි මේක නතර වෙනකන් හිටියොත් කවදාකවත් ඉවරයක් කරන්න බෑ මේක තියෙද්දි පුළුවන් ද වම දකුණ අල්ලන්න මේක තියෙද්දි පුළුවන් ද ආශාස ප්‍රසවාස කියලා ඇල්ලුවොත් වම දකුණ අල්ලන්නක ලේසි සක්මනේ ආශාස ප්‍රසවාස අල්ලනට වැඩිය මෙන්න මේකෙන් මේ වීරිය කියන එක බහා නොතබා සංසීදන නොවි පස්ස නොවි වැඩ කරන්න පටන් ගත්තොත් ඒ ලෑස්තිලා යන ගතිය නිසාම ඒ යෝගාවචර වෙනතට වැඩි පියවර ගාණක් සක්මන අල්ලනවා. එවැනි සක්මනක ජයග්‍රාහී හැඟීමෙන් ඇවිල්ලා වාඩි වුණොත් වෙනදට වැඩි චිත්තක්ෂණ ගාණක් ආස්වාද ප්‍රසවාස රැලි ගාණක් දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරය ඉස්සලා මේ ආස්වාද ප්‍රසවාසයේ හිත දැබීම නිසා එන්න තියෙන කෙලෙස් නොඑන්න තනක් හදාගත්තා. ඒ දැන් ඊට පස්සේ යෝගාවචිතන දැන් ආස්වාද ප්‍රසවාසයත් එක්ක මේ හිතවිලි ටිකක් තියෙද්දිත් කමක් නැහැ. වේදන ටිකක් තියෙද්දිත් කමක් නැහැ. සද්ද ටිකක් තියෙද්දිත් කමක් නැහැ. මම ආස්වාද ප්‍රසවාස බලනවා. එහෙනම් හිතවිලි වේදන සද්ද තියෙද්දිත් මන් ටික ටික වම දකුණ වශයෙන් බලනවා කියන වෙලාවක එයාට දෙවෙනි පියවරකට වීර්ය පොඩ්ඩක් දොර ඇරලා දෙනවා. මේ ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාග බැලීම ආදී ගැඹුරට ගියොත් විවරණය කරලා පතුරු ගහලා විස්තර වශයෙන් බලන්න ගියොත් එතන විශාල කුසලතාවයක් Tamanට ලැබෙනවා මේ ධාතු කියන ස්වභාවය. හුස්ම ගන්නවයි කියලා කියන්නේ උණුසුම සිසිලස කම්පන චංචල පිරිමැදි මාදී ධාතු ගුණ වර්ගයක් තියෙනවා. එතකොට මේ ධාතු ගුණ වලට යෑම නිසා ඇතිවෙන කුසලතාවයේ එන්න එන්න එන්න මේ හෙන ගැහුවත් ගණන් ගන්නෙත් තරමට අර සද්ද ඈතින් ඈතටම යනවා. වේදනා සමාඩ හිරි වැටලා හිරි බැහැලා යනවා. අරමුණේ හිත හිටිනවා. එහෙම නැත්නම් හිතවිලි ඇවිල්ලා ගිහිල්ලා තියෙන කෝටි ගාණක් හරියට රැක් බුදියාන ඉඳලා උදේ නැගිටිනකොට හීන කෝටි ගාණක් දැකට මතක තියෙන පොඩ්ඩනේ. ආන්නේ වගේ හිතවිලි ගොඩාක් ඇවිල්ලා ගිහිල්ලා මට ප්‍රශ්නයක් නැහැ. මම ඒව අස්සෙන් ආස්වාද ප්‍රසවාසය දැකලා තියෙනවා කියලා මොකද හේතුව ආස්වාද ප්‍රසවාසයේ ධර්මෝජාව ගන්න දන්නවා. දැන් මේ මුල කොහමද, මැද කොහමද, අග කොහමද, උණුසුම, සිසිලත, හැපෙන තැන, දිග්ග බව, කොට බව, කම්පන චංචල විස්තර කිලෝරක් නැතෝ තියෙනවා. ඒ ගන්න ගන්න ගන්න ගන්න අරමුණත් එක්ක සමීප වෙන්න වෙන්න වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න අර බාධකවල තියෙන බාධක ගතිය නොදැනී යන්න පටන් ගන්නවා. සක්මන් කරනකොටත් කොච්චර දෝ Taman සක්මන් කරනවා දෙපැත්තේ කට්ටිය සක්මන් කරනවා Tamanට කිසිසේක ප්‍රශ්නයක් නැත්තේ මොකද තීන තීන පියවරේ සවිස්තරව පේනවා අපි ඔය කොච්චර පණිතකම් කිව්වත් අපි එක කකුලක් සොත්ති එක කකුලකින් ඇවිදින්නේ අපි හිතාන්නම් ඉන්නේ කකුල් දෙකෙන් ඇවිදින්නේ කියලා නෑ අපි එහෙනම් අත් දෙකෙන් තිබ්බහම අති දකුණින් විතරනේ වැඩ කරන්නේ වමෙන් වැඩ කරන්නේ නෑනේ අපි වමෙන් වැඩ කරනවා දකුණෙන් වැඩ කරන්නේ නැහැ වැඩක් කාපු ගමන් ටක් ගාලා ඒ වැඩ කරන අතන යන්නේ ඒ නිසා පිම්මක් පනින්න ඕනේ උඩ පනින්න කවදාකවත් බෑ සොත්ති කකුලෙන් පනින්නේ පණ දින කකුලෙන් තමයි පනින්නේ නමුත් අපි අවුරුදු මීඩියට කොච්චර ජීවත් වෙන්න ඇද්ද එක පැත්තක් සොත්ති එක පැත්තක් හයියෙන් ක්‍රියාත්මක වෙන බව දන්නේ මුතුවට සක්මන් කරනකොට තේරෙනවා අපි මේ කෙලින් යනවායි කිව්වට කක්කොට්ටුව තමයි කක්කොට්ට යනවා වගේ අරහට යන්නේ කෙලින් යන්නේ නැහැ මේක දකින්න නම් අනුන්ගේ කකුල් දිහා බලන්න එපා. තමන්ගේ කකුල් දිහා බලන්න. අපි වැඩි අනුන්ගේ කකුල් දිහා බලන්න. එච්චකොට කෙලස්. මේ තමන්ගේ කකුල පොළවේ ඇවිදිනකොට නැත්නම් පල්ලමක් බහිනකොට බලන්න කොයි කකුලද ඉස්සර වෙන්නේ කියලා. ගලක් ඉස්සරහට තියෙනකොට බලන්න කොයි කකුලද ඉස්සර වෙන්නේ කියලා. කන්දක් නගින්න එනකොට බලන්න කොයි කකුලද ඉස්සර වෙන්නේ කියලා. ඒක ඔක්කොම කල් ඇතුව සැලසුම් වෙලා තියෙනවා. ඕනේ ෆුට්බෝල් ගහන කෙනෙක් අහන බලන්න කික් එකක් දෙන්න ගියාම කොයි කකුලෙන්ද ගන්නවල ඌ එතෙන් ගිහලා කල්පනා කරන්නේ ඌ කික් එක දීලා ඉවරයි. එයා පුරුදු වෙච්ච කකුලෙන් වැදිලා ඉවරයි. අපිව දන්නේ නැත්තේ මොකද? අපි අනුන්ගේ දිගපල්ල බයිනවා මිසක් සක්මන් කරන්නේ නැහැ. ඒකට සක්මන් කරනකොට තේරෙනවා මට මේ හම්බෙච්ච මේ manussකය මට හම්බෙච්ච මේ අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේ කොච්චරක් අඩුවෙන්ද මං ඇසුරු කරලා තියෙන්නේ. සක්මනක් කරනකොට ඒක හොඳට බලන් හිටියොත් පේනවා මේකෙන් 90ක් විතර යන්ත්‍රය යන්නේ. නිකන් හරියට බයිසිකලයක් පදිනකොට යන්ත්‍රය යනවා වගේ මේක යනවා. අර එක්කෙනෙක් කතා කරලා කියනවා හරියට නිකන් වතුර ඇතුලේ ධනක් වතුර තියෙන එක ඇතුලේ ඇවිදින්න වගේ මුළු කය රවුම පය කෙටෙනවා විතර නෙවෙයි මුළු රවුමම තේරෙනවා. මේ පැත්තෙත් මුළු රවුමම තේරෙනවා කකුල් දෙක මෙහෙම වතුර ඇතුලේ ඇවිදිනවා. නැත්නම් බයිසිකල් එක පැඩල් දෙක පදිනවා වගේ තේරෙන පටන් ගත්තාම පේනවා මේ කකුලේ මේ වලලු කරේ තියෙන ඇට නමය මේ ලෝකෙ මෙතෙක් හදාන්න බැරි හදන්න උත්සාහ කිසිම යන්ත්‍රයක නැති විදිහට කිලෝ 70ක් 80ක් මෙහෙම අරගෙන මේ පැත්තෙන් තියෙනවා කිසි ගාණක් නැහැ. මේ හැම කෙනෙක්ම කිලෝ 60ක් 70ක් බර. එක කකුලක තිබිලා අනික කකුලට ඔක මාරු කරනකොට බලන්න සිමෙන්ති කොටයක් කරන තනිය අතින් අනින් අතට දෙන්න බලන්න කොච්චර අමාරුද කියලා. මේ මාරු වෙන්නේ කොහමද? දන්නේත් නැහැ. ඔන්න කකුල උලුක් වෙච්ච දවසකට අන්න තේරෙනවා. අනේ අම්මේ මේ කකුල ලෙව කණ්ඩ හිතෙනවා. සි මෙච්චර බර වැඩ කරන කෙනෙක් නේද මම මේ නොසලකා හිටියේ කියලා. ඒ නිසා කොටියෙක් පන්නවට පස්සේ හාවා. දූවන ගිල්ල ලන්දක් අතර ඉල කකුල් දෙක ලෙව කනවලු බුදු අම්මේ උඹ තමයි මාව බේරගත්තේ කියලා. ඒ වගේ සක්මන් කරන මිනිහට විතරක් තේරෙයි මේ දෙපා සතා කියන මිනිහා බුදුරජාණන්සේ ද්විපදෝත්තම කියලා කියනවා. පද දෙකක් ඇති සත්තුන් අතර උත්තමයා. මොකද මේ සුපතිට්ඨිත පාද. බුදුරජාණන්සේ කකුල් දෙකේ ලේවකයක් නැහැ. අඩිය තිබ්බන ලෙස්සක් නැහැ. ඒක නිකන් අර අර මේ වීදුරු වල అలවන ස්ටිකර්ස් මේ මේ අර සක්කන එල්ල එල්ලනේ දේවල් තියෙන තද කරපුවා මෙහිම අලලා හිටින්නේ. උන්වහන්සේ කකුල කොච්චර පොළවේ තිබ්බහම ලෙස්සක් නැද්ද කිව්වොත් උන්වහන්සේට කිසිම විශ්වාසයක් නැහැ ඇතාඩිය තිබ්බා. ඒ මොකද දන්නවද? සීලේ තරම්ම පිරිසිදුයි. දුස්සීලය අර කකුල තිබ්බ ගමන් ලෙසනවා. කකුල පట్టල නැහැ. සුපතිට්ඨිත පාද නැහැ. ඒ නිසා අපේ හිත අන්දමන්ද වෙච්ච ගමන් කකුල් දෙක වැඩ කරගන්න නැතුව යනවා. හිත අසහනශීලී වෙච්ච ගමන් චකිතයක් ආපු ගමන් මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. සක්මනකට ගිහිල්ලා හොඳට අසහනශීලී නැතුව හොඳට තේරෙන විදියට අනායාසයෙන් මේ සක්මන කරන වෙලාවේදී තේරෙනවා අපි මේ අපිට හම්බෙලා තියෙන මේ යන්ත්‍රේ මේ කයෙන් කොච්චර පොඩද අපි දන්නේ කියලා. ආනාපානට ගියාම ආනාපාන දිගේ නිකන් බින්ගයකට අහුණා වගේ කාගෙන යන තරම් තොරතුරු තියෙනවා. පයත් තියෙන වෙලාවක මේ ධාතු මනසිකාර්ය හරහා මනාපමනාප දෙක හරහා 11 ආකාර හරහා බුද්ධම විශ්වවිද්‍යාලයක නැති තරම් දැනුමක්. ඒකට කියන්නේ කොස්මික් ලයිබ්‍රරි, ආකාශ ලයිබ්‍රරි කියලා සම්පූර්ණ මානවයා අනික් සතුන්ගෙන් පරිණාමවාදී පිළිගන්නවා නම් අනික් සතුන්ගෙන් වෙන් වෙලා කොච්චර පරිණාමුණද ඒ සියලුම කරුණු මේ හැම පියවරකම හැම සෛලයකම හැම RNA අණුවකම හැම DNA අණුවකම තියෙනවා. මේවා කිසිම දෙයක් පිටින් ගන්න ඕනේ නැහැ. ඕනේ කරලා තියෙන්නේ 100 100ක් එකට වෙත එළඹ වාසය කරන්න. සතියෙන් ගත කරා. පයත් තියෙනකොට තේරේ 170ක් නෙවෙයි 80ක් නෙවෙයි 90ක් නෙවෙයි 100%ක්ම මේක ඉබේ කෙරෙන්න. අන්න එතෙන්දි තමයි සක්මන් භාවනාව කියන්න පුළුවන් වෙන්නේ. උංග දෙනේ බොරු කකුල් කාර්ය වගේ තට්ටමනවා සක්මන් මළුවට ගිහිල්ලා කකුලක් තියාගන්න බැරුව ඉස්සරහා බලන්නද පස්ස බලන්නද ඉක්මනට යන්නද හිමීට යන්නද කියලා নানা ආකාර ප්‍රශ්න අහනවා. ඒ තාක්කල් සක්මනක් වෙන්නේ නැහැ. ඒ නිකන් ඇඟට කියන්නේ ටිකක් පුරුද්ද වෙන්න එහාට මට ඇවිදින්නේ කියලා. ඇවිදින්න ගිහිලා ඒක දිහා බලන්නේ. මේ ටික කියන්න බලන් අත තුන්වෙනි දවස් හතරවෙනි දවසේ නිසා නැත්තම් පළවෙනි දවසේම ඕක කිව්වනම් එහෙම ඕක කට්ටියට තේරුම් ගන්න පදනමක් නැහැ. හැමදිනාම ආපු ගමන් කියන්නේ මම ඔසවනවා, යවනවා, තබනවා පටන් ගත්තේ නේ. මේ මේක සක්මනේ නෑ. සක්මනේ කියන්නේ එහාට මෙහාට යන ගමන් බලන්න මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියන එක දන්නවනේ සක්මන. මම හිටගෙන නෙවෙයි ඉන්නේ කියලා දන්නවනේ සක්මන. නිදාගෙන නෙවෙයි කියලා දන්නවා සක්මන. ඉතින් මේගොල්ලෝ කියනවා හයට කඩලා මෙනෙහි කරන්න 1 2 3 බලන්න ඒකේ මුල මැදක බලන්න මේ අයන් ආයනවත් කියා ගන්න බැරුව මගේ ධාතු මනස්කාර වහන්න හදනවයි කියලා කියන්නේ මේ වීරිය කියන එක භාවනාවේදී තැනෙන දෙයක් පරිණාමයටපත් වෙන දෙයක් ඒකට ඉඩ තියන්න ඉඩ තියලා අනායාසයෙන් වෙන තැනට යනකම් අඩු ගන්න විනාඩි 35ක් 40ක් යනවා සක්මනක ගිහිල්ලා නිතර කරන සක්මනක Tamanට ඒකේට සිද්ධි වෙන්න වශී වෙන්න අනායාසයෙන් යන්න එතින්ද යනකම් කරනවා ඊට පස්සේ තමයි ඕජාව ගන්න ඊට පස්සේ තමයි බලන්නේ වමට වැඩිය දකුණ බරද වමේ මේ පිටපැත්තේ ධාරෙන්ද බලය සම්ප්‍රේෂණය වෙන්නේ අතුල් පැත්තේ ධාරෙන්ද කකුල කොහොමද කරකවන කියලා ඉස්සරහට යන්නේ හැම වෙලාවෙම දෙකම වැඩ එතකොට ඒක පෙන්වන්න බුදුරජාණන්සේ සඳහන් කරනවා පච්චාපුරේ සංජී වෙන්නේ කියලා. වම ඉස්සරහට යනකොට බලනකොට දකුණ ඉස්සෙනවා. දකුණ බර ගන්නකොට වම ඉස්සෙනවා. ඒක හරියට කරතරෝ දෙක එක එක අරවලට රෝදේ පෙරලෙන් පෙරලෙන් බලයේ සම්ප්‍රේෂණය වෙනවා. එනේමිය දිගේ බලයේ සම්ප්‍රේෂණ වලට එක එක අරය ගරාදියක් බර ගන්නවා. ඒ වගේ ඔලිම්පික් දුවන කෙනෙක්ගේ කකුල් දෙක දිහා බලනද මේ එක කකුලක් බර ලිස්සනකොට අනිත් එක බර තිබ්බ ගත්තා ඒක අයින් වෙනකොට මේක අරගත්තා මේ ටික වැඩ කරන්නේ සම්පූර්ණ එක චක්‍රයක පළු දෙකක් වගේ මේක වැඩ කරන්නේ ඒක තමයි තේරෙනකොට තේරෙවි මේකට මේ தත්ත්වයට පරිණාම වෙන්න අවුරුදු ලක්ෂ කෝටි 40ක් ගිහිල්ලා තියෙනවායි කියනවා කකුල් හතරේ ගිය මිනිහා කකුල් දෙකට පුරුදු වෙන්න කකුල් හතරේ ගිය තතා කකුල් දෙකේ මිනිහෙකුට පුරුදු වෙන්න ඒ සේරම මේ පියවරක තියෙනවා ඒකට අපිට කොච්චර දැනුම් සම්භාරයක් ලැබෙනවද? ඒ වගේ අර අත නෑර සද්ද තිබුණත්, වේදනා තිබුණත්, හිතිවිලි තිබුණත් මම ශක්මණ දිහා බලා ඉන්නවා කියලා ගියාට පස්සේ නිකන් තේරෙනවා නිකන් තේරෙනවලු බුදුරජාන් වහන්සේ හෝ සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට වැඩියයි කියලා කතාවක් තියෙන්නේ. තබන තබන පියවරේ පියුම් පිපුණා කියලා ඒ වගේ තමයි අඩිය තීන තියෙන වෙලාවේ දැනුම් සම්භාරයක් Tamanට ලැබෙනවා. පොළවේ පය ගැටෙනකොටම මේක මේ අතීත හිතවිලි නෙවෙයි අනාගතේ නෙවෙයි අනුන්ගේ නෙවෙයි අතන මෙතන නෙවෙයි අස්පනා පිට. ඒකට තේරෙන්නේ නිකන් පියුම් පිට වරිනවා වගේ. ආන්නේ විදිහට යනකොට තමයි තේරෙනවා මේ මුළු කයම කර්මන්නේ වෙලා. ඒක කියනවා සාමාන්‍ය ලෝකේ මුළු කය කර්මන්නේ වෙන ව්‍යායාම කීපයයි තියෙන්නේ. පොල් ගස් නගින එකයි, අස්සෝ පදින එකයි, පීනන එකයි විතරයි. අනෙක් සියලුම ව්‍යායාම ආංශිකයි. සක්මන ඒකට දාගන්න හතර වෙන එක විදියට. හොඳට සක්මන් කරලා හොඳ කර්මන්නේ වුණාට පස්සේ පොල් ගහක් නැග්ගා වගේ හැම මස් පිඩුවක්ම ක්‍රියාත්මක වෙලා. අස්සෙක් පැද්දා වගේ හැම මස් පිඩුවක්ම ක්‍රියාත්මක වෙලා. වතුරට බැලලා පීනුවා වගේ හැම මස් පිඩුවක්ම ක්‍රියාත්මක වෙලා. එතකොට ඒකට සමබර ව්‍යායාමයක් ලැබෙනවා. දැන් මේ ව්‍යායාමයේ අර ඇතිවෙච්ච සතිය හරහා Tamanට පුදුම දැනුම් සම්භාරයක් දෙන්න පටන් ගන්නවා. ඒත් සත්ත පහක හිතවිලි අඩුවක් වෙලා නැහැ. හැබැයි හිතවිලි ආවට ගාණක් නැහැ. අත්ත පහකවත් වේදනා අඩුවක් නැහැ. වේදනා තිබුණාට ගාණක් නැහැ යන්න පුළුවන්. පරිසරයේ සද්ද අඩු වෙලා නැහැ. Tamanටව දැනෙන්නේ නැහැ. මොකද මේකට බහැපු නිසා. අනිත් වගේ මේ වීරිය යම් මට්ටමකට පදමට එනකොට පොළොස් සම්බුලක පදම වගේ හරි ලස්සන සුවඳක් එනවා. හරි ලස්සන රසක් එනවා. හරි ලස්සන පාටක් එනවා. හරි ලස්සන පෙනුමක් එනවා. ඒකට කියනවා එක ලස් වෙනවා කියලා සිංහල වචනයක් තියෙනවා. ඒත් පාලියෙන් කියන්නේ ඒක රස වෙනවායි කියලා. සියල්ලම අවධානය යොමු වෙලා තියෙන මේ පුංචි වැඩකට. পায় තියෙන හැටි, পায় ගන්න හැටි, වමෙන් දකුණට බර මාරු වෙන හැටි මේ තේරම පේන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙනවා යම් වෙලාවක මේ කය නැත්නම් මේ හිත මේ සතිය වීර්ය ආධාරය ඇතුව කයට යොමු වෙච්ච ගමන් සුවිමුත්තම් මේ චිත්තං මගේ හිත දැන් මනාකොට මිදිලා මිදිලා තියෙන මොකෙන්ද රූපයෙන් මිදිලා ඇහෙන් මිදිලා තද්දෙන් මිදිලා කනෙන් මිදිලා ගඳෙන් නාසයෙන් මිදිලා දිවෙන් රසයෙන් මිදිලා කයනුත් මිදිලා කය වැඩ කරන්නේ අනායාසයෙන් එතකොට පේන්න පටන් අර ගන්නවා මේ ඉන්ද්‍රිය බද්ධ නැති එහෙම නැත්නම් අරමුණු හා බැඳිච්ච නැති මොකද්දෝ පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා හැම චිත්තක්ෂණයකම පත්තු වෙන විල්ඩිල් ආම්පුවක් වගේ බුසු බුසු බුසු බුසු ගාලා මේ ක්‍රියාශක්තියක් වැඩ කරනවා ඒක ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් වම තිබ්බත් දකුණ තිබ්බත් මුලැමැදක බැලුවත් ඒ ක්‍රියාශක්තිය ලාවට වගේ පේනකොට ඒ ක්‍රියාශක්තියට හිත යන්න යන්න කය නොදෙනී යෑම කියලා තමයි යෝගාවචරය තේරෙන්නේ ආනාපානය කරනකොටත් මේ මූලික ක්‍රියාශක්තියට ඒ නිර්මල ශක්තියට ඒ නික්ලේශී ශක්තියට හිත යනකොට ආස්වාද ප්‍රසආස තේරෙන්නේ නැතුව යනවා යටි කය තේරෙන්නේ නැතුව යනවා ආස්වාද ප්‍රසආස තුනී වෙන්න පටන් ගන්නවා හැබැයි මොකද්ද දිගට යන මේ බෙල්ඩින් ලාම්පපත් වෙලා තියෙන වගේ ශක්තිය වගේක් තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ මට්ටමට යනකොට ඒ යෝගාචර ඇසු විරු ඥාන ඇති කෙනෙක් නම් එතන යෝගාචරය භාවනාවේදී කමටහන හරි පැත්තට යොදවා ගන්න දන්නවනම් කවුරු කොයි භාවනාවෙන් ආවත් ඉවර වෙන්නේ මෙතන තමයි. මේ ජීවත් වෙනවයි කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ඒ ශක්තිය වැඩ කරන්නේ මේ පිරිමියකද ගෑනුවකද කියලා ඒ ශක්තිය දන්නේ ඒ ශක්තිය කාටවත් පාලනය කරන්නත් බෑ. ඒක වේග කරන්නත් බෑ කාටවත්. ඒක අඩු කරන්නත් බෑ. අපිට එකයි කරන්න පුළුවන් මේ ශක්තිය ආඳුන ගන්න පුළුවන්. ඒ ඒ වෙලාවේ අඳුනගත්තට පස්සේ අපි නිකන් අනවශ්‍ය බැරි වැඩවලට සැලසුම් කරන්න යන්නේ දන්නවා මේක විශ්වගත ශක්තියක් මෙතන තියෙන්නේ. ඕක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් අපි සැලසුම් කරන්න ගිල්ල කරන කරන සැලසුම වැරදුනාට පස්සේ බල බරපතල පශ්චාත්තාප. ඒක නිසා ඒ වෙලාවට තේරෙනවා මේ ශක්තියත් එක්ක ඉන්නවනම් කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ උඹ මේක සැලසුම් කරලා අරක මේ කරන්න ගියොත් අර නයිදේ කන්ද ගෙදර නයිදේ කියලා කියන්නේ පංචස්කන්ධේ නායකයා වෙන විඥාණයට කතා කරලා කියනවා මේ ශක්තිය වලින් තරංග ගහන්න යන්න එපා මන්දිර හදන්න යන්න එපා හදන එකාට එක කැඩිටම කනගාටු වෙනකො ඔහොම තියපන් ওই ජීනකට ඔහොම වෙන්න ඇරපන් ඔය තමයි බුදුන් කියන්නේ ඔය තමයි නිවන කියන්නේ ඔය තමයි ධර්මය කියන්නේ. ඔය තමයි වර්තමාන මොහොත කියන්නේ. ඉතින් මේක දැනගන්නකොට කයත් එක්ක කරන්න බෑ. ඒකට කය අමතක වෙලා. මේක දැනගන්නකොට නිමිත්තක් තියෙන්න බෑ. මේක දැනගන්නකොට ආරම්භණයක් තියෙන්න බෑ. ඒ ආරමුණු සියල්ලම තැම්බිලා හැඳි ගෑවිලා ගිහිල්ලා තමයි ශක්තිය බාටපත් වෙන්නේ. ඉතින් එතෙන්න ලේසි කෙනෙකුට යන්න බෑ මේ මම නිවන් දකින්නවා කියන පදේ එතෙන්න ගැලපෙන්න. මමයා ඉන්නකන් නිවනක් නැහැ. මම නිවන් දකින්නවා කියන පදේ ගැලපෙන්නේ නැහැ. එතන තියෙනවා නිවනක් ඒකට යන්න නම් මම අතාරින්න වෙනවා. ඒකට යන්න නම් මාන්නය අතාරින්න වෙනවා. ඒකට යන්න නම් තෘෂ්ණාව අතාරින්න. ඉතින් යෝගාචරය ඔයද මේ දවස්වල කඹෑදීමේ තරඟදී ඒ පැත්ත මේ පැත්ත කිටි කිටි කාලා අල්ලගෙන එහෙට අදිනවා මෙහෙට අදිනවා කොයි අතරද යන්නේ කියලා මහා පුදුමාකාර ඇදිල්ලක් තියෙනවා. මේ දැනෙන ශක්තිය ඒක කොතනද තියෙනවා නම් මේ උනන්දුව පිළිස කියනවා ප්‍රසවාසය ඉවරලා ආස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ශක්තියට ගිහිල්ලා යන්නේ. ආශ්‍රව ප්‍රසාර දෙක සංසිඳනකොටත් ওই ශක්තිය තමයි යන්නේ. ඒකම අනායාසයෙන් සක්මන් කරනකොටත් අපිට තේරෙන මොකද්ද වැඩපිළිවෙලක් යනවා. ඒ මම නෙවෙයි කරන්නේ කරන වැඩපිළිවෙලක්. ආන්නේ ශක්තියට යනකොට අසරණ ගතියක්, කොන් වෙච්ච ගතියක්, පාළු වෙච්ච ගතියක්, නීරස ගතියක්, රහෙන් තල්ලු වෙච්ච ගතියක් වගේ දැනෙනවා. බුදු දහමසේ කියනකොට ඔහොම කියන්නේ. ඔකට විවේකී කියපන්. උදේකලාව කියපන් විස්රාමයේ කියාපං පිරිච්ච ගතිය කියාපං සම්පත්තිය කියාපං කියලා. මෙතෙක් කල නොදැක්ක එකක් නෙමෙයි මේ. මෙතෙක් දැකපු හැම වෙලාවෙම අපේ ඉතින් කම්මැලි, පාළුයි, නීරසයි, ඒකාකාරී, හරි බය ආදු ගතියක් කිය. මේ ප්‍රകൃතියට යන්න ආරම්භ ධාතු වීර්යයෙන් කරන්න බෑ. මේ පරක්කම පග්ගහිත විදියෙන් කරන්න බෑ හැබැයි පග්ගහිත විරිය අවස්ථාවේ මේක නිතර නිතර පේන්න පටන් ගන්නවා. කොයි අරමුණෙන් ගියත් අරමුණ සංසිඳෙනවා. සක්මණේදී දැනෙනවා. හොඳට නිින්ද යාගෙන ඉන්න වෙලාවේදී කයට හිත දාගෙන ඉන්නකොට සතපෙනී දියවෙත් පේනවා. එහෙම නැත්නම් හිටගෙන භාවනා කරන්න පුළුවන් මේ වෙලාවේ. හිටගෙන ඉන්නවා බලනකොට මම ඉඳගෙන නෙවෙයි කියලා දැනීමක් හැම වෙලාවෙම හිටගෙන ඉන්නකොට තියෙනවා. මම නිදාගෙන නෙවෙයි කියලා දැනීමක් හැම වෙලාවෙම තියෙනවා. මම ඇවිදිනව නෙවෙයි කියලා දැනුමක් තියෙනවා. එතකොට ඒකේ දැනුම කියන්නේ මේ හිටගෙන ඉන්නකොට ලැබෙන දැනුම කියන්නේ නිදාගෙන නෙවෙයි කියන නැස්චාර්ත්‍ය විතරයි කියන්න පුළුවන්. අනේ හිටගෙන ඉන්නවා කියන කියන්න බෑ. ඇවිදිනව නෙවෙයි කියන්නේ. බුදියනව නෙවෙයි කියන්නේ. එතකොට හිටගෙන ඉන්න කොහොමද දැනෙනවා තමයි නමුත් කියන්න බෑ. ඉඳගෙන ඉන්න එක බලන්න. හොඳට ඉඳගෙන ඉන්නකොට වීඩියෝ හොඳට අවදිලාවන දැන් මේක මොකද්ද මේ විඳින්නේ කියලා කියන්න උත්සාහ කරන්න බලන්න මොනම වචනයක්වත් ලෝකේ නැහැ. ඊට ගීතේ මම හිටගෙන නෙවෙයි කියලා නම් දාන්න. ඇවිදිමින් නෙවෙයි කියලා නම් දාන්න. නිදාගන්න නෙවෙයි කියලා දාන්න. ඉතින් මොකද්ද ඔබ විඳින්නේ? විඳිනවා තමයි. ඉතින් කොහොමද කියන්නේ? වචනපති ඉක්මවනවා. තර්කණේ ඉක්මවනවා. අන්නේ දෙන්නේ ගිහිල්ලා බැලුවට පස්සේ තේරෙනවා මේ කියන මේ මූලික පරිපූර්ණ විරිය වීර්යයෙන් අංග සම්පූර්ණ වුණාට පස්සේ කොයි ඉරියව්වේ හිටියත් කොයි අරමුණ ගත්තත් ඒ අරමුණු ඔක්කොම විනිවිදලා මේ හැම වෙලාවෙම පවතින මේ ශක්තිය එහෙම නැත්නම් මේ නික්ලේශී අවස්ථාව මේ නිර්මල අවස්ථාව අපි උප්පත්ති දවසේ ඉඳලම අපි ළඟ තිබිලා තියෙනවා අපි මේකට වෛර කරලා තියෙනවා අපි මේකට ද්වේෂ කරලා තියෙනවා අපි මේක වර්ණ ගන්නන්න ගිහිල්ලා තියෙනවා අපි මේකට සද්ද කවන්න හදලා තියෙනවා රසගඳ දෙන්න හදලා තියෙනවා මේකට දෙන්න බෑ මේක හරියට පාටක් ගඳක් රසක් හැඩයක් නැති වතුර වගේ. කාටවත් ඒකට පාටක් දාපු ගම වතුර කෙලසෙනවා. ගඳක් ගිය ගම වතුර කෙලසෙනවා. හැඩයක් ආපු ගම වතුර කෙලසෙනවා. අන්න නික්ලේශී නිර්මල අවස්ථාවට යනකොට ඒ යෝගාවචරයට එනවා යම් වීරියක් මොන්නම විදියකට හරි මේ නම් කියලා කියන්න විස්තර කරන්න පුළුවන් යමක් තියෙනවා නම් ඒ තියෙන තාකල් කෙලස්. ඒ නිසාද කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මම හිතන ප්‍රශ්න පහක් අයක් කියුණා. මම භාවනා කරනකොට මට යටිකය නැති බව වැටහුණා. මොකෙන්ද වැටෙන්නේ? මීට ඉස්සලා තිබුණ ඇති බව නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. ඊට ඉස්සලා හොඳට තියෙනකොට තියෙන බව දැකපු නිසා නැති බව කිය හැකියි. ඊට පස්සේ කීයදාගේ මම ආස්වාද ප්‍රසවාස කරනකොට ප්‍රසවාසයේ වැටෙන්නේ නැහැ. කොහොමද දන්නේ? ඉස්සලා වැටුණා දැන් නැහැ එච්චරයි. ආස්වාසේ වැටෙනවා මේක දැටෙන්නේ නැති බව දන්නවා. එහෙම නැත්නම් ගෙතක ප්‍රසවාසී වල ආසාවේ පටන් ගන්න ඉස්සෙල්ලා වැටෙන්නේ නැති තැනක් තියෙන බව දන්නවා. මෙන්න මේ විදිහට අතරින් පතරින් තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ ශක්තිය ඇවිල්ලා දොරට තට්ටු කරනවා নানাකාරයෙන්. නමුත් අපි ඒකට වෛර කරනවා, අපි ඒකට බයයි, අපි ඒකට නොදකින්න පදන් කියනවා. ඒකල තටමනවා භාවනා කරනවා. ඒයි කියලා අපම කියන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න භාවනා කරන්න හැබැයි මధుරෝ කන්න බෑ. ඇඟරි දෙන්න බෑ. ඒ කරදර මුකුත් වෙන්න බෑ. හැබැයි මේ තාඨමන්න භාවනා කරන දවස් හතර මොකද දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. පැන්ඩෝල් ටිකුයි සිද්ධාලේපේ ඉස්සරහින් තියාන තමයි භාවනා කරන්නේ. ඉතින් මේ කාවුරු එක්කද මේ වංචාව යන්නේ? තමන්ට මේ වැටෙන දරතේ තමන්ට මේ වැටෙන රුස්නා ගතිය තමන්ට මේ වැටෙන දැවිලි තැවිලි ගතියනකොට මේක අරමුණු කරගෙන මේක නිමිත්තක් කරගෙන මේක කියන්නේ මේ දවිලි දැවිලි මේ ධාරතේ කියලා කියන්නේ මම මැරිලා නැති බවට ලකුණක් නේ. මම ජීවත් වෙන බවට මම නිින්ද ගිල්ලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට ලකුණක් නේ. මේ සතිය හොඳටම තියෙනවා නෙමේ. ආ මේකට සාදර වුණොත් සාමාන්‍ය පුද්ගලයා නම් හිතන්නේ නීරස ගතිය කම්මැලි ගතිය එනකොට සලුවක සාදාලා නැගිටලා යන්නනේ. නමුත් මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් මේ සතිය වැඩෙනකොට එයාට තේරෙනවා මේ වේදනාවක් කයට එනවයි කියලා කියන්නේ කයේ වර්තමානෙම ඵලයන් කිව්වත් යන්නේ නැති සතියක්. එපයි කිව්වත් යන්නේ ඒකාකාරීකම, නීරසකම, දැවිලි තැවිලි ඒක නිසා මේ මහසිස යඩෝ ස්වාමීන් වහන්සේ පොත ලියනකොට කියනවා හැම වෙලාවෙම විපස්සනා ඥානයක් පහළ වෙන්න ඉස්සෙල්ලා තද්ද වේදනාවක් එනවා. වේදනාව හරහා ගිය ගමන් එහා පැත්තේ ඥානයක් තියෙනවා. වේදනාව නැගිටලා ගියොත් කවදාකවත් ඥානේ පැත්තට යන්නේ නැහැ. සටන පාවා දෙනවනම් වීරිය නැත්තම් එයාට කවදාකවත් ප්‍රතිඵල ලැබෙන්නේ උන්වහන්සේ ගෝලව හමුදුව ගාව තමයි මම භාවනා කරේ උන්වහන්සේ කියනවා භාවනාදී වේදනාවක් දැනුණා නම් ඔබ සිට දෙව්දුව ගෙට වැඩියා කියලා ඕක මත සත්‍යමත්යක්. ඕක නුරුස්නා ගතියට ඇවිල්ලා අයින් කරන්න යන්න එපා. මේක එපයි කිව්වත් යන්නේ නැති කෙනානේ. මේක සතියට නිමිත්තක් කරගන්න කියලා. මෙන්න මේ වෙලාවේදී වීරිය තටමන දෙයක් නෙවෙයි. අකිරියෙන් වැඩ කරන දෙයක් සම්පූර්ණ ඥාන සංප්‍රයුක්ත වීම විතරයි කරන්නේ. මේ ආපු දරතේ මේ ආපු දැවිලි තැවිලි මම ඉල්ලලා නෙවෙයිනේ. මේක භාවනාවෙන් ආපු ඵලයක්. මම මේක එලවන්න හදන්නත් එපා වෛර කරන්නත් එපා සාදර වෙන්නත් එපා මේක දිහා බලාගෙන ඉන්න එහෙම නැත්නම් මේක ලොකු භාවනා ලාභයක් කියලා බලාගෙන ඉන්න එතකොට මේ වේදනාවේ ඉන්නා තාක්කල් තමන්ට හොඳ වර්තමානයේ එළඹිච්ච බවට මැරිච්ච නැති බවට නිින්ද ගිය නැති බවට ක්ලාන්ත නැති බවට මේ ලකුණ තේරෙනකොට පුංචි ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා දැන් වෙනදා අයින් කරන්න හදපු මේ දුක දැන් දුක්ඛ ආර්ය සත්‍යයක් පාඩපත් වෙන්න පටන් ගන්නවා මේ දැවිලි තැවිලි මං ඉල්ලගත් එකක් නෙමෙයි භාවනා ප්‍රතිඵලයක් ලැබිච්ච එකදී ලාවට ප්‍රමෝදයෙන් පටන් ගන්නවා ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතියට දැන් මට වේදනාවක් තියෙනවා මට ඒක හොඳට දැනෙනවා ආ මේ තමයි සතිය මේ සාමාන්‍ය ආරම්භ ධාතු සතියක් පෝෂණ ලබන සතියක් නෙමෙයි නික්කම ධාතුනේ පරක්කම ධාතු එකක්. ඉතින් මේකේ ඉන්න තාකල් මගේ හිත කෙලෙස් නැහැ. මේකට වෛර කෙරුවොත් විතරක් කෙලෙස්. මොකද මෙයා ඉල්ලලා ගත් එකක් නෙමෙයි. ආන්නේ විදිහට මේ එතන එතන දැන්න මේ දැවිලි ගති, තැවිලි ගති, ධාරත ගති තේරුම් අරගෙන මේක වළක්වන්නනේ අපි මේ බීඩි බොන්නේ, චුයින්ගම් හපන්නේ, කයු ආරු කෙලින්නේ, විනෝදාංශ කරන්නේ, ටෙලිවිෂන් බලන්නේ. ඒ තකල් අපිට මේකෙන් අයින් වෙන්න පුළුවන්. නමුත් මේ සත්‍ය වසන් කිරීමක්. දැන් ඒ සියල්ලත් ඇහැරලා මේ සත්‍යය පේන වෙලාවේ මේ මොකක්වත් ඕනේ මට මේ දැක ගැනීම මේ දැන ගැනීම මේක ප්‍රමෝදයක් කරගත්තට පස්සේ එයාට ඒක සති සම්පජඤ්ඤයට නිමිත්තක් වෙනවා ටිකක් කල් යනකොට මේ කයර දුක එනකොටම ප්‍රමෝදේ ඉක්මල ප්‍රීතියක් පාටපත් වෙනවා ඒ නිසා සරුවචාන්සේ දේශනා කළා තියෙනවා භාවනා කරන එක නිවන් දකින්නේ ලෙඩ වෙච්ච දවසට කියලා හොඳට සතිය වඩාගත් එක්කන නිවන් දකින්නේ උස්සන්න බැරි ලෙඩක් එන්නවනේ. තද්ද බල වේදනාවක් ඇවිලා ඔය සියල්ලගෙන්ම ලැබෙන උපස්ථානද බෙහෙත්ද දොස්තරලත් පැත්තක දාලා මේකට හිත දාපු ගම වෙන කෙනෙකුට දාන්න බෑ දාන්න ඉස්සලා මැරෙනවා. භාවනා කරපෙන්නාට මේක ලොකු ශක්තියක් පාටපත් වෙනවා මේ මොන කරන්නේ දැන් මේ වේදනාවට මුණ දෙන්න නැතුව කරන්න දෙයක් නැහැ කියලා බලනකොට අර කරපු භාවනාවෙන් ඇති වෙනාට විනිවිද යන ගතිය තමයි තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල මං කොච්චරක් මේක අයින් කරන්න නැති කරන්න දැඟලුවාද කවදාකවත් මේකට සාදරුනේ නැහනේ. බාරගත්තේ නැහනේ. දැන් කරන්න දෙයක් නෑ මම බාර ගන්නවා ඒ වගේම කරු භාවනාව තියනවා කියනකොට ඒ වේදනාව විනිවිද යෑමත් අවබෝධයත් ළඟ ළඟ සිද්ධ වෙනවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා ਸਰවචනාංශගේ බණක් අහනකොට දැන් මේකෙත් පැය පැනලානේ තියෙන්නේ. දැන් මේ හැම කිනාගෙම ඇඟ රිදෙනවනේ. ඉන්න බෑනේ. මේ තියේදිත් බනට හිත යොදන්න මේ වේදනාව කැප කරන්න එපායි. එහෙම නැත්නම් හෙට නලියන්න වෙනවා මෙහෙට නලියන්න වෙනවා. ඉතින් බන අහන්න බෑනේ. ඒ වේදනාව කාගෙන ඉන්න ප්‍රමාණය තමයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව කැසට් එක එහෙ දාලා මෙහෙ පොල් ගාන ගමන් බන අහන. ඩ්‍රයිවිං කරන ගමන් බන. ඒව ඇහෙන බනනේ. දැන් අහන බනනේ. දැන් මේ අහන බණයි ඇහෙන බණයි කියන එක තේරෙනවද? මේකට සම්පූර්ණ මේ මටමයි කියන්නේ මූණ දිහා බලන්න බුදියන්නත් බෑ. ඇඹරෙන්නත් බෑ. ඉතින් කාගෙන ඉන්නකොට මේ වේදනාව කාගෙන යන්න එපායි. ඉතින් බුදුරජාණන්සේ දෙන්නේ වටපිට මොකක්වත් යන්න බෑ. හරියටම කඹේ ඇවිදින වගේ යන්න ඕනේ. කරගෙන යනකොට ආයේ කැපකිරීමක් කරනවනේ මෙතන. Tamange තියෙන වේදනාව කැපකිරීමක් කරුවේ නැත්නම් අවබෝධයක් එන්නේ නැහනේ. ආනේතරම් බුදුරජාණන්සේගේ ආකර්ෂණ ශක්තියක් තියෙනවා ධර්ම දේශනාවලදී. ඒ අහන එකන එකට නතු වෙනවා. අපි ඒක ගන්නෙ ටික ටික. එනේන වේදනාව දරාගෙන ගියාට පස්සේ පරිපූර්ණ වීරියට ගියාට පස්සේ තේරෙනවා මම මෙච්චරකල් කොන්ද පැන්න නැති එකෙක් වගේ. කොඳු යට පැන්න නැති එකෙක් වගේ මේ පුංචි පුංචි දේවල්ට චර්චුරුක ගා හිටියා. මම මේ නිවනක් වෙනුවෙන් භාවනා කරන කෙනෙක් නේ. ඒ නිසා එන්න තියෙන වේදනාව වරේ. එන්න තියෙන සද්ද කරදර වරේ. එන්න තියෙන හිතවිලි බාධා වරින් මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවනේ මම ඇවිදින කොට ඇවිදින බව දන්නවනේ මම හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවනේ නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දන්නවනේ මොන වේදනාවක් ආවත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සද්ධාව කඩා ගන්නම අවශ්‍ය නැහැ මොන වේදනාවක් ආවත් සීලෙ කැඩෙන්නේ නැහැ ඉතින් යෝගාවචරයම කිව්වොත් මොන වේදනාවක් ආව සතිය කැඩෙන්නේ නැහැ කියලා ඔන්න නිවන් දැක්කා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්න මොනම වේදනාවකටවත් බෑ අපේ සද්ධාව කඩන්න. කැඩුවා නම් බුබ්බඩයා. කම්මැලියා. ශරීර හොරා. කාගෙන ඉන්නවනේ සද්ධාව කැඩෙන්නේත් නෑ. සීල කොහොමඩක්වත් කැඩෙන්නේ නෑ. සතිය කැඩෙන්නේත් නෑ කියන විශ්වාසය ආවට පස්සේ අන්න ඒකට අවශ්‍ය කරන වීරිය එනකොට තේරෙනවා අපි මෙතෙක්කල් උගුරට හොරා බෙහෙත් බොන්න ගියා මිසක්කා අපි ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නැත්තේ මොකද වීර භාවේ නෑ. විරිය වීරිය භාවයට පත් වෙලා නැහැ. ඒ නිසා අපි ළඟ දැනට තියෙන මේ හැකියාවට බුදුහාමුදුරෝ වීරිය කියන්නේ උන්වංශයේ සූර භාවය කියලා කියන්නේ. ඊට පස්සේ බාධාවක් එනකොට සියල්ල වෙනුවෙන් ඒක කාගෙන යනවා. Taman සහ සියල්ල වීර භාවය කියනවා. මොකද වීර භාවයේ පරිපූර්ණ දහට යනකොට ධීර භාවය කියලා කියන්නේ. කට්ටක් කරලා කාටවත් අමාරුවක් චරිචුරුවක් කියන්නේ නැහැ. ඒක ලැජ්ජයි යාට. කාටද මේ කියන්නේ? මොකද අනික් ඉන්න මනුස්සයත් ඒ වගේම නරපණුවෙක් නේ. ඒ මනුස්සයා මොනව කරන්නේ? ආශිර්වාද ගන්නද? සුව කරවන්නද? ඔය සුව කරවන්න එළවිලා එළඹිලා ඉන්න ඔක්කොම පචකාරය බොරු. එක එකක් භාවනා කරන අය නෙවෙයි. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ බව දුකට වේදානන් වහන්සේ වහන්සේ මේ චතුරාර්ය සත්‍යය ඒ වගේම ප්‍රතිපදාවක් කියන්න ඕනේ නෑ නුන්වහන්සේත් මෙහෙම කරලා ඉවරලා සුව කරන්න තිබුණානේ ඒව නෑ මෙහි. ඒක කාගෙන අනේකයි තියෙන නිසා Taman තුලින්ම බුදුන් දකින්න ඕනේ නම් Taman තුලින් ධර්මය දකින්න ඕනේ නම් Taman තුලින්ම මෙතෙක් මේ සංඝයා වහන්සේලා මේ ගෙනාව අවුරුදු 2600 කරපු දේවල් දැක ගන්න ඕනේ නම් Taman කියන්නේ සීලය මොකද්ද කියලා ඕනේ නම් දැනගන්න මේ බාධාව එන තැන කෙලස් කැපෙන තැනේදී මගේ පෞරුෂත්වය තම වීරත්වය හැම වෙලාවෙම අපිට අභියෝගයක්. කේන්ද්‍රීය ආරකමක් නැහැ ප්‍රශ්නයක් නැහැ හැබැයි මතක තියාගන්න ඉන්න ඕනේ මීට පස්සේ කෙඳිරි නොගාන්නයි මේ කෙඳිරි ගන්න. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා තමන් වෙතට එන හිරියට බාධක කරදර එනකොට නාභි වන්දති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨති. එන බාධාව ගැන වචනෙට නගන්න යන්න එපා තුච්චයි පහරයි නීචයි. කාගෙන ඵලයන්. නාභි වදති උකට ගෙවත ගන්න එපා. ඔය වෙනුවට උඹට අරමුණ සීනෝනේ හිටගෙන ඉන්න බව දන්නවනේ. ඇවිදින බව දන්නවනේ. මේ කරදරේ තියෙනවා. කරදරේ ගැන ගෙවදින්න එපා. අභිනන්දනය කරන්නත් එපා. අභිනන්දනය කරපම් ඔබේ අරමුණ. ඔබේ ඉරියව්ව. ඉන්න බව. ආන්නේම මේ හිත වීර භාවයේ දෙන්න ගියාම ඇත්තටම මේක අපි ළඟ තිබිලා තියෙන එකක්. එහෙම නැතුව මේ බුදුහාමුදුරෝ දෙන එකක් නෙමෙයි. නමුත් මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය බුදුරජාණන්සේ අපි ළඟ තියෙන මේ দমনය කිරීමේ ශක්තිය වැඩ අරගෙන ඒ වීරිය නැගිටලා ගත්තට පස්සේ මේ දැනට ලෝකේ තියෙන ගොඩාක් නපුරු ව්‍යාපාර රාශියක් තියෙනවනේ. නායකෝ සේර මානව විනාශ කරන්නේ කටයුතු කරන්නේ. හැම විද්‍යාඥයෙක්ම 99%ක්ම නාස්තික ව්‍යාපාරණය කරන්නේ. අද රිසර්ච් ෆන්ඩ්ස් දානේ වගේ 99%ක්ම යන්නේ යුද ආයුධ හදන්නනේ. ඒ චීදිත් මේ ලෝකේ සමබර වෙලා තියෙන්නේ කොහොමද කියනකොට කියනවා. මෙන්න මේ විදිහට පැමිණි දුක් පැනිරහයි කියන ඉස්සරහට යන සත්පුරුෂයන්ගේ සත්පුරුෂ කම්පන වේග නිසා තමයි මේ නපුරු බලවේග නැති කරලා ලෝකේ සම්බර වෙලා තියෙන්නේ නිසා ගොඩාක් හිටියට නාස්තිකයක් වූ භාවනා කරන එකෙක් හිටියොත් ඇති ලෝකේ භාවනා කරන එකෙක් හිටියොත් ඇති ලෝකේ අන්න ඒ කෙනා වෙන්න හදන්න චරිචුරු ගාන අය වෙන්න උත්සාහ කරන්න යන්න එපා. ගේමඩ කතයි. මැද්දුම් බන්න කිව්වේ අයියා මේ අපි ඇහැලේපල પરම්පරාවේ මොකද්ද නිකන් චරිචුරු ගාන පැත්තකට වෙන් මම පෙන්වන්න මැරණ හැටි. අප්පච්චි නැති වෙලාවේ. අර ලොකු බන්න ගිහලා අම්මගේ ධාරිය එල්ලෙන අනේ අම්මේ අම්මා මොනව කරන්නේ? තමන්ගේ දරුවා කපන බව දැනගත්තට අම්මටත් බඩ බොක්ක දනවනේ. මැද්දුම් බන්න ගමල්ලි අයියා මේ මෙයා පැත්තකට යනවා. අපි ඇහැලේ පොළ පරපරාව අර වදකාර කියලා කිව්වම මම පන්සිල් පද කියලා වෙච්චම එක තැනෙන් කප්පන් හරිද කොහමද ඒත් එකම ලොකු බණ්ඩත් මරුන් කෑව මැද්දු බණ්ඩ වීරෙක් වෙලා මැරුණේ ලොකු බණ්ඩ සෙවලෙක් වගේ මැරුණා දැන් භාවනා කරනකොට බලන්න මැද්දුම් බණ්ඩද වැඩ කරන්නේ ලොකු බණ්ඩද කියලා ඔය ගමඩාන් සුද්ධ කරනකොට අහගෙන ඉන්නකොට මේ දෙන්නම ඉන්නවා කවුද කතා කරන්නේ වැඩි? ලොකු බණ්ඩයියා තමයි වැඩි. අයියෝ අනේ අයියෝ අරකයි මේකයි අරකයි මේකයි නිකන් හැරමිටියක් නැතුව යන්න බැරුව වගේ කොන්දේ වාතේ අමාරු වගේ කඩාගෙන යන්න ඕන වෙනකොට අරය උදව් කරායි මෙයා උදව් කරා මට ධර්මයේ දන්නවා නම් මේට වැඩි ලේසි වෙයි සීලේ තියනවා නම් මේට වැඩි ලේසි වෙයි පිරිමි කෙනෙක් වුණා නම් මේට වැඩි ලේසි වෙයි අරණ්‍ය පැවිදි වුණා නම් මේට වැඩි ලේසි වෙයි කියලා නොලැබිච්ච දේ ගැන කල්පනා කර කර අභිවදනය කරනවා අභිනන්දනය කරනෝක නතර වෙන දවස වෙනකොට වීර්ය නැගිටිනවා එහෙම නැත්නම් එතකොට කියනවා වීර්ය වීර්ය සම්බොජ්ජං ජබ්බාට පත්ලා තියෙනවා අපි ඔක්කොම බුදුරුවාගේ හැම කෙනෙක් ළඟම මේ ශක්තිය තියෙනවා මේ චරුචරු ගෑම හරහා පශ්චාත්තාපය හරහා නාස්තික කල්පනාව හරහා හීනමානය හරහා අපි අපි අපි විසින් පහත් කරගත්තට බුදුචානන්සේ ඔක්කොටම සමසේ මානව අදහසින් කතා කරන්නේ හැම කෙනාටම මේ ශක්තිය තියෙනවා. හැබැයි ඒක එකනගේ මොහොරලා තියෙන தත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාසනෙට Tamanටත් ලෝක සාසනෙට අවශ්‍ය කරලා තියෙන්නේ මේ Taman ළඟ තියෙන හැම ශක්තියක්ම ඉස්මතු කරගන්නවා මිසක්කා මැද්දුම් බණ්ඩ වෙනවා මිසක්කා ලොකු බණ්ඩ වෙන කතාවක්. අන්න ඒකට මේ වීරියේ තියෙන මේ නව පොලකම සත්‍යස් බෝධිපාක්ෂවල සම්බන්ධ වෙන දේ හුඟ දෙනෙක් අකමැති. ඒගොල්ලෝ හදනවා quick method, short methods මේ නිවන් දකින්න. හැමතැනම යන. නමුත් අපේ යුනිවර්සිටි කියන කතාවක් තියෙනවා අපි යන්න හදන මේ ෂෝට් කට් එක නිකන් ලොන් කට් එකට වැඩිය ටිකක් දිගයි. ඒ නිසා ලොන් කට් එක හොඳයි. ෂෝට් කට් හොයා දඟලලා බලනකොට ලොන් කට් එකට වැඩිය දුර ගිහිල්ලා තියෙන නිසා මොකක්වත් නැහැ. තමන්ට පැමිණෙන දුක තමයි, දරත ගතිය තමයි, වෙහෙස තමයි, දැවිලි තැවිලි තමයි අරමුණ වෙන්නේ. ඒක අරමුණු කරගෙන ඒකත් එක වැඩි වේලාවක් ඉන්නවනම් මේ වීර්යය පුදුම පරිවර්තනයක් පුදුම පරිණාමයක් රූපාන්තරණයක් සිද්ධ වෙනවා ඒක ස්ත්‍රී පුරුෂ භාවය රැදිලා රැ. ඒ නිසා ඒ සියල්ල මේ භාවනා වැඩමුළුවක වෙන්නේත් නැහැ. අපි මේ භාවනා වැඩමුළුවෙන් කරන එකට පොඩක් පන්නරයක් දෙනවා. ඒකට මානසිකාර ක්‍රමයක් දෙනවා. ඒකට සම්මා දිට්ඨියක් දෙනවා. සම්මා සංකප්පයක් දෙනවා. හැම වෙලාවෙදී මේක උත්සාහ කරන්න. එතකොට ළමලාට ඕගොල්ලන්ට මට වගේ බණ කියන්න බැරුව ඇති. ඒ වුණාට හැම ක්‍රියාවකම නිහඬ බණක් ඇහෙනවා. වෙන්දට වඩා ඉවසීමේ ශක්තියකින් ප්‍රශ්නොට මුහුණ දෙනකොට ඒක නා මේ චතුර කතිකත්වයක් නැතුව නිහඬ බණක් වෙනවා. ඒ නිසා අපි කරන මේකෙන් මේ ලෝකයේ තියෙන සියලු දරත, සියලු දුක්, සියලු කරදර නැති කිරීමේ පුංචි අංකුරයක් මේකේ වැඩෙනවා. අපිටත් නිවන් ලැබෙනවා. ඒ නිසා මේ ලෝක සාසනයත් තමන්ගේ අභ්‍යන්තර සාසනය දෙකේ අභ්‍යන්තර සාසන ඉක්ම කරන යනකොට මේ ලැබෙන ලෝක සාසනයත් කල්පනා කරලා අපි මේ වෙලාවේදී කරණ තියෙන ක්ෂණය ඉක්මවා ගන්න නැතුව ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට තනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා